දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි මෑණියන් වහන්සේ කරුණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ නිසන්වනේ චාරිත්‍රා අද මේ කටකලිය ආවේ කරන්න බලාපොරොත්තු වෙන අපි බ්‍රහස්පතිදාම දාම ඉහළ අපේ ආරණ්‍යේ ප්‍රතිපතාණ ඉදිවතා ධර්ම දේශනාව පවත්වනවා මම හිතනවා නිසන්වනේත් අපිට අද සම්බන්ධ වෙලා ඇති කියලා චාරිත්‍රය දන්නයි ඉතින් අපි අද මෙහි කටුකැලියාවේ වැඩමුළුවකට සම්බන්ධ වෙච්ච සිවණක් පිසි ඉන්නවා. ඉතින් අපි දැන් ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්නේ අපි සීලම දෙනා ඒ සඳහා tempat වෙමු සාදුකාරයක් පාතුමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නන්දති පුත්තේහි පුච්චිමා ගෝමිකෝ හෝති තතේව නන්දති උපදී නරස්ස නන්දනා නහි සෝ නන්දති සෝ නිරූපදීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ගාථාව ඇත්තටම ත්‍රිපිටකයේ දෙතුන් පොලකම වගේ සම්බන්ධ වෙනවා මෙතන සම්බන්ධ වෙන්නේ සංයුත්ත නිකායේ මාර සංයුත්තේ එහෙම නැත්නම් සරුවච්චන් වහන්සේ සහ මාර්ය අතර ඇතිවෙච්ච දෙබසක් වශයෙන් ඉතින් එහෙම සූත්‍ර 20ක් 30ක් තියෙනවා අපි ළඟට මාර්ය ඇවිල්ලා අපිට කරදර කරනවා උලිහිලි පානවා නැත්නම් අපි ඔච්චමට ලක් කරනවා කියන එක අපි බලාපොරොත්තු මෙච්චර පින්කම් කරන අපිටයි එන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි බුදු වුණාට පස්සේ බුදුජාන් වහන්සේ ළඟටත් ගිහලා අර විද්‍යතම විල්ලක් ගැනතුව මාර්යා එක එක දේවල් කියනවා කරනවා උලිහිලි පාන. ඉතින් එහෙම එකක් තමයි මේ. හැබැයි මේ මාත්‍රකාව මාර්යත් බුදුජාන් වහන්සේටයි අදාළ මාත්‍රකාවක් නෙවෙයි. ඒක සාමාන්‍ය ලෝකවාසීන්ට අදාළ මාත්‍රකාවක්. නමුත් ਸਰවඥාන්සේ ප්‍රශ්න බාර ගන්නවා අරගෙන ඒකට ਸਰවඥ උත්තරයක් දෙනවා. ඉතින් මේ සංසිද්ධියට හේතු වෙන්නේ ਸਰවඥාන්සේගේ පස්චිම බුද්ධ ශාසනය. ශාස්ත්‍රෝල දේශ වේලුවන ජේතවනාරාමේ වැඩ ඉවසන කාලේ. බුදුජානකසේ පළවෙනි අවුරුදු 20ම ගත කෙරුවේ එහෙම ස්ථානයක් ඇතුව නෙවෙයි එහෙම පිළිතලා තිබුණේ ජේතවනාරාමේ ඇති වුණාට පස්සේ සර්වඥාන්සේගේ ඉතුරු අවුරුදු 25ම ගත වුණේ ජේතවනාරාමයේ ඇසුරු කරගෙන මොකද ඒක අංග සම්පූර්ණ මධ්‍යස්ථානයක් වෙච්ච නිසා. ඒකට කියනවා පස්චිම බුද්ධ ශාසනය කියලා. අරකට පූර්ව බුද්ධ ශාසනය කියනවා. ඒ කාලේ විනය නීති ඉච්චර තිබුණේ නැහැ. ශිෂ්‍යාන ශිෂ්‍යාන પરම්පරාවට ගිය කට්ටියක් නැහැ. සේනාසනත් නැහැ. ගස්කල්ල ගස්කල්ල යටි හිටියා. මේ කාලේ වෙනකොට මේක ස්ථාවර වෙලා. ජේතවනාරාම පූජාව තමයි අපි කියන්නේ මේ පූජාවලිය ඉස්ලාම් සඳහන් වෙන්නේ. ඉතින් ඒකට පස්සේ දරුවචන්සේ පූර්වාරාමයේ සහ ජේතවනාරාමයේ මුල් කරන් තමයි අවුරුදු 25ක්ම වස් 25ක්ම ගත කරේ. ඒ කාලේ ඉතිහාසයේ නිදාණයෙන් පේන තියෙන්නේ මාර්යා බුදුජානකසේ පස්චිම කාලේ තමයි ඒ වෙනකොට සරුවචන් ආශ්‍රේත අවුරුදු 55ක් පැන. තව අවුරුදු 25ක් තියෙන කාලේ ඇවිල්ලා මේ ලෝකයා පිළිබඳව මාර අදහසක් ඉදිරිපත් කරනවා. දරුවෝ ඇති අය දරුවන්ගෙන් සතුට වෙනවා. කවිය කව මහීෂාදී අරක් අනිකුත් භවෝගයත්ෝ ඒකෙන් සන්තෝෂ වෙනවා. මනුෂ්‍යයන් තියෙන එකම සැපත බලාපොරොත්තුවක් විතරයි. මට අවල් දෙය කරගන්න ලැබේවා කියන එකට කියනවා සාසනික වශයෙන් උපදි කියලා. උපදිය තමයි මිනිස්සයා ජීවත් වෙන්නේ මොකද්දෝ දිහා බලාගෙන යන බූරු කැරක්ටරයක් පිටිපස්ස යන බූරුවෙක් තමයි මිනිස්සයි කියන්නේ. යම් කිසි කෙනෙකුට එහෙම කැරක්ටරයක් නැත්නම් එයා කනගාටුයි. අපි මොකක් හරි පිටිපස්ස අඹාගෙන යන ගැස්කේ. ඒ තමයි ආරේ හදලා තියෙන යන්ත්‍රය එහෙම තමයි. මේක සදාචල යන්ත්‍රයක්. අපිට තේන પરමාර්ථයක් තියෙන ළඟ හෝ දුර ඒක කරා අඹාගෙන යනවා. ඉතින් අපි ඉවර නෑ. තාම ඉවර නෑ. මරණ කම ඉවර නෑ. මරණ වෙලා යනකොට සියල්ලම බලාපොරොත්තු සුන් වෙනවා. පශ්චාත්තාප වෙලා මැරෙන්නවා. අනේ අපි තකමු තකමැලිලා කෝදෙන් කියලා. ඉතින් ඒක මාර්යා දැන් මේ සර්වචන් වහන්සේට ඇවිල්ලා මේ සඳහන් කරන මේ රාහුල කුමාරයා බිහි කරපින් ද නෙවෙයි. දැන් උඹ ලොක්කනම් මිනිස්යන් අතර මිනිස්සු කියන්නේ මෙන්න මෙහෙම අමන જાතියක්. උඹත් ඇයිදෙන්නේ ඒකට. ඒතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සඳහන් කරනවා සෝචති පුත්තිමා. පුත්තිමා සෝචති පුත්තිමා කියලා කියන්නේ පුත්තේයි පුත්තිවා. දරුවෝ ඇති කට්ටිය දරුවන්ගෙන් ශෝක වෙනවා. මේකට මම දන්නවා කට්ටිය කැමති නැහැ කියලා. ප්‍රතින් ඊට වැඩි මාර්ග දෙක જાතියක් ඇත්තේ නැහැ. දෙක හරක් ඇති මිනිස්සු හරකින්ගෙන් කරගාට මේ පශ්චාත්තාප වෙනවා. ගෝමිකෝ හෝති තතේව සෝචති. අභිධානයේ ගාමහීසාදී සම්පatti තේරවන ඒක ලොකු දෑවැද්දක් එහෙම නැත්නම් වස්තුවක් සම්පත්තියක් කියලානේ. තවත් හරක් ඉන්න මිනිස්සු තමයි දන්නේ උන් හරක් කියලා. අපිත් නම් හම්බෙන්නේ කිසිනේ. උන්ට හම්බෙන්නේ කිසි නෙවෙයි. ඒ හරක් බලන්න ගියාම උන් හරක්ම නම්. කරන જાති කරොත් හරක් තමයි. ඒ වගේම උපදී නරස සෝචනා බලාපොරොත්තු තමයි මනුෂ්‍ය විනාශ කරන දේ. මනුෂ්‍ය ජීවත් වෙන්නේ බලාපොරොත්තු වෙනුවෙන්. කරත්තලි පිටපස්ස යන බూరు වගේ එක බටහිරේ තියෙන නිදර්ශනයක්. ආයිති ඌ කැරට්ටලේ කන්න බලාගෙන තමයි යන්නේ. කම කැරට්ටලේ තමයි යන්න යන්න යනවා. කවදාකවත් කන්න හම් වෙන්නේ නැහැ. අපේ මිනිස් ඉතිහාසෙත් කිසිම කෙනෙකුට මේ ජීවිතේ අංග සම්පූර්ණව මැරෙන්න එහෙම නැත්නම් දැන් ඇති කියලා කියන්න සතුටු වෙන්න කාලයක් තිබිලා මැරෙන්නේ. අත්තමුත්ත කිත්ත කිරිකිත්ත දත්තවනත්ත කිරිකෑමුත්ත කාලෙවත් නැහැ. අපිත් ඒක කරන හැබැයි අපි හිතනවා අපේ අත්තම්මට මුත්තම්මට වැඩිය අපි දක්ෂයි. අපි යම් යම් දේවල් ළඟා කරලා දෙනවා තව පොඩ්ඩයි ඕන කරන්නේ. ඒකටයි මේ නටන්නේ. වැඩිය නෑ. පොඩි දෙයක් ඕන කරනවා. ඉතින් ඒකට එළවනවා. ඒක කාට හරි එහෙම දෙයක්වත් නැත්තම් නන්නත්තරයි නම් කාට හරි එහෙම දෙයක් නැත්තම් ඔළුව අංජබජල් නම් ඌට කනකාට වෙන්න දෙයක් නැහැ. මේක සම්පූර්ණ කලවම් කරලා දැම්මනම් ආයෙ ඌට කනකාට වෙන්න දෙයක් නැහැ මොකද බලාපොරොත්තුවක් නැහැ. ඉතින් ඒක සම්පූර්ණ ආර්ථික විද්‍යාවට විරුද්ධ කතාවක්. සම්පූර්ණයෙන්ම සමාජ ධර්ම වලට විරුද්ධ කතාවක්. සම්පූර්ණයෙන්ම දේශපාලන විරුද්ධ කතාවක්. දේශපාලන ඕනකම පුළුවන් තරම් දරුවෝ බෝ කරන්න ඕනේ ඡන්ද වැඩි කරන්න. ආර්ථික විද්‍යාවට ඕන කරලා තින්නේ දරුවෝ වැඩි වෙලා ආර්ථිකය දුවනවනම් ආර්ථිකය හරි ලාභයි. මේක ඉෂිනික දුවන්නේ. සමාජ ධර්ම වල කියලා කියන්නේ දරුවෝ තමයි වටිනාම සම්පත. තව සම්පත්තිය තමයි හොඳම සම්පත්තිය කියලා අපි තිබු ගන්න. ඉතින් අපි මේක කරන මේ දරුවන් බෝ කරන යන්ත්‍රයක් මනුස්සයා කියලා කියන්නේ. ඇති වෙලා නැහැ කවදාකවත්. ඇති වෙන්නේත් නැහැ. ඒක තමයි අපි ළඟ තියෙන හැම හැසිරීමක්ම දරුවන් බෝ කිරීම සඳහා කියලා තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ. අපේ හැම හැසිරීමක්ම ලිංගිකත්වයේ උදෙසා. රහසෙන් හෝ එලිපිට කරන හැමදේම ඕකට තමයි කරන්නේ. කිව්වහම කට්ටිය අයියෝ එහෙම නෑ අප්පා මම ළඟ නම් එහෙම නෑ අරේ මේ කියලා. කියන මිනිහත් එමයයි නෑ කියන විඤ්ඤාත් එක්කයි. ඥානෙත් එක්කම තමයි. ඉතින් මේක ප්‍රසිද්ධිය කතා කරන එක අපේ තේරවාදී කැප නැහැ. ඒක නිකන් බයලජ්ජා දෙකට දාලා කතා නොකර ඉන්නවා. බටේර සංස්කෘතිය මං කියන්නේ ඉස්සරහින් කියනයි කියලා ඒක නම් ප්‍රසිද්ධියම කතාවයි. බටේර සංස්කෘතිය පැහැදිලිවම කියනවා දරුවෙක් හදනට වැඩිය බල්ලෙක් හදන එක ලාභයි. මොකද බල්ල වණිගත් වань. එකම දඩුවෙක්වත් නැහැ බටේර අම්මටත් අත වෛර නොකරන. ඒක ප්‍රසිද්ධියේම තියෙනවා දලයි ලාමතුමා. මම සම්බන්ධ වෙච්චි මම දලයි ලාමතුමා පර්සනලි දැකපු පළවෙනි වතාවේදී එයා කතා කරලා කියනවා අද ඉන්න හැම දරුවෙක්ම දෙමව්පියන්ට වෛර කිරීමේ කලාවක් කරගෙන තියෙනවා. මේක හැබැයි මේ සමාජ ධර්මයේ පොඩි පෙරලියක් පසුගිය අවුරුදු 40 50 තුළ සිද්ධ වුණා. අපි පුංචි කාලේ මම 70 ඉස්සෙල්ලා ඉපදිච්ච කෙනෙක්නේ. අපි වෛර කෙරුවේ අප්පච්චිට. අම්මා තමයි අපි පෙරක දෝරුවා ඕන දෙයක් කිල්ලන්නේ අම්මත් එක්ක. දැන් මේ පසුගිය අවුරුදු 40 ඇතුළත දේශයේ ගිහිලා තියෙන තාත්තට නෙකෙලින්ම අම්මට. තාත්තා පෞල් ජීවිතෙන් අයින්දා. අම්ම තමයි ඩ්‍රයිවිං කරන්නේ, අම්ම තමයි ලයිට් බිල ගෙවන්නේ, අම්ම තමයි වතුර බිල ගෙවන්නේ, අම්ම තමයි දරුවා ඉස්කෝලට ගිහලා දාන්නේ, අම්ම තමයි දරුවා ගෙනත් දාන්නේ. ඔක්කොම තීන්දුව කරන්නේ අම්මා. ඒ නිසා හැම දරුවෙක්ම අම්මට වෛර කරනවා. ඉතින් මේ අම්මන්ට මේ දහසකුත් කටයුතු කරන ගමන් දරුවන්ගෙත් වෛරය ඉවසන්න පුළුවන්ද කියලා. ඒකල කියනවා නමුත් ලෝක යුද්ධයක් නැත කරන්න ඕන නම් ගෙදර තියෙන යුද්ධ නැත කරන්න වැඩේ තියෙන්නේ අම්මා කියලා. මම නම් දැරයලම මං කියනවා ඒකයි මං කියන්නේ අම්මලා භාවනා කරන්න ඕනේ. අම්මලා හතිය වඩන්න ඕනේ කියලා. මම ජී මාසේ මේ කාලේ වගේ වෙනකොට නෙවිල් ෆර්නෑන්ඩෝ හොස්පිටල් එකේ බඩදරු අම්මලා 60 ඇත්තට 200ක් වෙයි කියලා හිතාගෙන හිටියේ 60ක් ඇවිල්ලා හිටියා. දවස් දෙකක නේවාසික භාවනාවක් මුළු ඉස්පිරිතාලෙම අපිට දීලා තිබා. මුළු ඉස්පිරිතාලෙම බෝඩ් ගහලා තියුණාද වැඩතරණක් කරනවා සක්මන් මළුව තියෙන මෙතන භාවනා ස්ථානේ නෙමෙයි මුළු ස්ටාෆ් එකම අපිත් එක්ක හිටියා. ඒක රජේ රෝවලක් ඉතින් පුද්ගලික රෝවලක ඉතින් එදා මම ඒගොල්ලන් කිව්වේ මම උඹලා ගැන හිතලා භාවනා කරනවා නෙවෙයි ඔය බොක් ඉන්නේ දරුවා ගැන හිතලා. මොකද අම්මා මේ උඩා කරදර ඔලිය තියාන දරුවා බොක්කේ ඉන්නකොට දරුවට හරි වෙහෙසයි. ලේ යන්නේ අපිරිසුදු ලේ. ඒක නිසා අම්මා ඉන්නවනම් සන්තෝෂෙන් දැන් අම්මලාට එහෙම සන්තෝෂෙන් ඉන්න හිතා ගන්නවත් වෙලාවක් නැහැ. ඉතර මිනිහා එහෙම පිස්සු කෙලිනවා. ඉපදිලා ඉන්න දරුවෝ එහෙම පිස්සු කෙලිනවා. ඊට පස්සේ දොස්තරලා අරක කියනවා මේක කියනවා. දරුවගේ හැමදේම අම්මගේ වැදෑමහට බලපාන. වැදෑමහ දරුවා කියවනවා. අද කාගම්දී හොස්පිටල් එකේ 8 දිනක් ළමයි හම්බෙලා තියෙනවා. ඉපදෙනකොටත් දරුවගේ ලේ දරුවගේ ලේ වල මද්ද්‍රව්‍ය දෙනවා. ඒ කියන්නේ රසායන වැඩි වෙනකොට අම්මා මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. පාවිච්චි කළා වැඩම ආරහා යනවා. ඒක නිසා උපදින දරුවත් එක්ක දරුවගේ ලේයි වැඩමයි ලේයි ප්‍රසූතියේදී ඇති වෙන ලේයි අරගෙන බලපුවාම කොච්චර ස්ට්‍රෙස් එකද ඉන්නේ කියලා. ඒ කියන්නේ ආතතියකට අම්මා ඉන්නේ. දරුවා වදන වෙලාව විතරක් නෙවෙයි. ඉතින් ඊට පස්සේ දරුවගේ හිත ඒකාන්තයෙන්ම අසහනයටපත් වෙනවා. අපචාරයකට ලක් වෙනවා. ඉතින් ඒ ළමාරෝවලේ දොස්තරෝණ කියනවා වැඳලා අනේ ස්වාමීන් වහන්සේ වඳින්නම්. මේ කඩප්පුලි වැඩේ කොළඹින් එහාට යන්න දෙන්න එපා. අම්මලාට දෙන්න ගැප් දෙර හැරගන්න. දරුවෙක් බඩ වුණාට පස්සේ ඇවිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා මලක් පහන පූජා කරලා මේ වගේ සිල්පීසක් මැද ඉඳලා මේ බොක්කට පෙරහැරක් දෙන්න. ගැප් පෙරහැර කියන වචනේ අපේ පොතේ සඳහන් වෙලා තියෙනවා දැන් කවුරක්වත්ම දන්නේ නැහැ. ගැප් එකකට කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මාත් දන්නේ නැහැ. මං කියනවා සත්‍ය දවස් 10ක් අම්මා භාවනා කරනවා නම් ඒක තමයි ගැප් එකකට කියන්නේ. අද අම්මලාට එහෙම හිතා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මේ දරුවා සහ අම්මා අතර තියෙන සම්බන්ධතාවය මාතා යතා නියම් පුත්තන් කියලා තමයි සරුවචාස්ගේ සඳහන් කරලා තියෙන්නේ. නමුත් එකම සාස්තුන් වහන්සේ භ්‍රමචර්ය රැකපත්තා. අනිත් කිසිම සාස්තුන් වහන්සේනට කටක් කරලා කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ භ්‍රමචර්ය රැකපත්තිය. මේක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අබ්‍රහ්මචර්ය වේරමණී ශික්ෂාපදං සමාදියාමි. ඉතින් ඒක බ්‍රහ්ම ජීවිතේ. එකා බ්‍රහ්මයා දෙකා දෙයියෝ තුන ගම හතර කොලාහලයි. බ්‍රහ්මචර්ය දකින්න නම් දැන් අපි මෙහි ආවට පස්සේ බ්‍රහ්මචර්ය සමාදන් වෙනවානේ. නැත්නම් දැන් කී දෙනෙකුට ඒක සීපත් වෙනවද කියලා දවසක් තියෙනවා. අපි මේ ගත කරන්නේ බ්‍රහ්මයොත් එක්ක. මේක බ්‍රහ්ම සමාජයක්. ඒ බ්‍රහ්මපුත්‍ර බ්‍රහ්ම කන්‍යා කියලා සමාජයක් අපිට හම්බුණා මයින්ඩ්ෆුල්නස් මයින්ඩ්ෆුල්නස් ෆෝ අර්ත් කියන එකේ ඔක්කොම ඉන්දියානු කණ්ඩායමක් විතර තමයි හැමති පිටලා තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා තල වැවෙන තැනක එළවලු වැවෙන තැනක ගිහිල්ලා සතිය වඩනවා නම් එළවලු සතිය වඩන්නේ නැත්ැනක පළවෙනි පළවලට වැඩිය බොහෝම පළකට දෙනවායි කියලා භාවනා කරනකොට ගස් කොළම්. ඒ ෆොටෝ වෙනලා පෙන්වනවා. ඒගොල්ලෝ භාවනා කරන්නේ බොංචි පාත්‍යයක් අතර. මෑ කරල් වැල්ලක් අතර. බුලත් කොටුවක. භාවනා කරන පළවල වර්ධනයක් ඇති වෙනවා. ඊට පස්සේ අපි වයඹ පළ හදලා ළමයි ඒකේ ඉඳලා ෆොටෝ අරගෙන අපි ප්‍රසිද්ධ කරා අපි දැක්කේ නැහැ ලොකු වෙනසක්. නමුත් අපි දන්නවා මේ කෙසවත් තියෙනවා නම් ඒ ගේ පැත්ත හැදෙන ගස් වල අස්සන්න වැඩි කටහඬට. කැලේ තියෙන ගස් වලට වැඩි. ඊට ලොකු වෙනසක් තියෙනවා සතිය වලට. ඉතින් මේක අදාළ නෑ මේ දරුවන් කෙරේ දරුවන් නිසා දරුවෝ කනගාටු වෙනවා කියන කතාවට. නමුත් මම දන්නවා බටහිර ලෝකේ කියන දෙයක් නෑ. බටහිර ලෝකේ දෙන්නෙක් එකතු වුණොත් විවාහයක් කියලා කියනකො ඒ කට්ටිය මුළු ජීවිත කාලයම දරුවෝ එකමාරයි හදන්නේ. අද බටහිර ජනගහනය අඩු වෙමින් යනවා. ඒක පුළුවන් තරම් අරාබි මිනිස්සු ආසියාකරි මිනිස්සු කියනවා වැඩට. ඒගොල්ලෝ දරුවෝ බෝ කරනවා. ඉතින් ඒ දරුවෝ පාවිච්චි කරන්නේ යන්ත්‍රයකට තමයි. දරුවෝ කියන්නේ ගෙද ගුරු සේවිකාව. යන්ත්‍රයකට තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒගොල්ලෝ හොඳටම දන්නවා මේ දරුවෝ ඇති නොවීම සඳහා දීගත්තු හොඳ සම්භව වෙලා තියෙනවා. නමුත් දරුවන් ඇති නොවීම පිළිබඳව ඇති වෙච්ච දරුවත් ගබ්සා කිරීම පිළිබඳව දේශපාලන ප්‍රතිපත්ති ගන්නවා. මේක දැනගෙන නෙවෙයි. දරුවෙක් ඇති කිරීමේදී ඇති වෙන ප්‍රශ්න තොගය ඉතින් ඒක අපේ සමාජයට කියලා දෙන්න අමාරුයි. මොකද අපේ සමාජයේ දරු සම්පතක් කියලා තමයි බාර ගන්න. දැන් බටහිර ලෝකේ වචනයක් හොයාගෙන තියෙනවා unwanted children කියලා. කාම සේවනයේ යෙදෙන නිසා දරුවා හම්බෙන්න බැයි දරුවා මට ඕනේ නැහැ. මට කරන්නේ කාම සේවනයේ විතරයි. ඉතින් හරියට ටැක්ටික්ස් හොයන්න කියනවා දැන් කාම සේවනයේ කෙරෙනවා දරුවා හම්බ නොවෙන්නේ. ඉතින් ඒක තමයි ලිංගික කර්මාන්තය කියලා බටේ ලෝකෙ දෙන හරියම කෘත්‍රිමයි. එසේ නමුත් ආසියා කරේ නිරක්ෂිත කිට්ටුව ජනගහණය වැඩි. ලංකාවේ හම්බන්තොට තමයි වැඩිම ජනගහනයක් තියෙන්නේ අඩුම ජනගහන තියෙන්නේ නුවරඑළිය. ඒ උෂ්ණත්වය තදින් බලපානවා. අර සීත රටවල වල හුඟක් අඩුයි මිනිස්සුන්ට ඒ හැංගීමෙන් හරියට හැංගුම් දනවන බීම ද්‍රව්‍ය, මද්ද්‍රව්‍ය, කුඩු දැහිලි ආමනා ගොඩක් දේවල් කරනවා. මේක එහෙම නැහැ. නමුත් අපි ළඟ තියෙන අගයන් ආඩම්බරයන් වල බලනකොට මායя හරි කැමති දරුවන් කෙරෙන් දරුවන් දරුවෝ ඇත්තෝ දරුවන්ගේ සන්තෝෂ වෙනවා. භවමයි සාදී සම්පත්තිය නාය භවභෝග සම්පත්තිය තියෙන එකේ සතුට වෙනවා. බුදුරජාණන් කියනවා දරුවෝ තියෙන එක දරුවන්ගෙන් නැහිනවා. දරුවන්ගෙන් කැවෙනවා. භවමයි සාදී තියෙන කට්ටිය එයින් කැවෙනවා. යමක් බලාපොරොත්තු වුණා නම් බලාපොරොත්තු හොව දාවනවා. බලාපොරොත්තුක් නැති මිනිසයා කනගාටුවක් නැහැ. ඉතින් මේක මොනම ඔය කියන ආර්ථික දේශපාලන සමාජික විද්‍යාවට ගන්න බෑ. මොකද සමාජය හදලා තියෙන්නේ දරුවෝ වැඩි වෙන්න ඕනේ, හරක් වැඩි වෙන්න ඕනේ, බලාපොරොත්තු වැඩි වෙන්න ඕනේ. දැන් මේ චන්තදී මොකද්ද අපිට පෙන්වන්නේ? කර දෙඥා. අවුරුද්දෙන් කර දෙඥා, දෙකෙන් කර දෙඥා, තුනේ මොනව කරලාද? තව දරුවෝ බෝ කරයි. මේ ලෝක වර්ධනයක් ඇති කරයි. සුතජානනාද කියනවා ලෝක වඩකෝ සුසාන වඩකෝ. ලෝකේ වර්ධනය වෙන්න වෙන්න සුසාන භූමි වැඩිලා. අද යණ යන තැන්වල සුසාන භූමි තියෙනවා. මොකද මේ හැදෙන්න තන දරුවෝ ඉතින් නෑනේ මැරෙන්නේ. ඉතින් ඒ නිසා ලෝක වර්ධනයේදී අපි මේ කතා කරන්නේ. නමුත් මේ ආනන්ද සෙන්සුන ඇතුලේ ඒකට නෙවෙයි. අපි දැන් ලෝක වර්ධනයේ මධ්‍යම පන්තියට ඇවිල්ලා තියෙනවා ලෝව මධ්‍යම පහළ මධ්‍යම පන්තිය උසස් මධ්‍යම පන්තිය අපි ඉන්නේ. මේක හොඳම තැන. උගා පොසත් වෙන්නත් එපා, මනුස්ස ලෝකේ හම්බ වෙන්නේ නැහැ. උගා දුප්පත් වෙන්නත් එපා, අපිට මෙහෙම ඇවිල්ලා සුමාන්දයක් ඉඳ හම්බ වෙන්නේ නැහැ. දැන් අපි ඉන්නේ නිකන් හම්බුනාට නෙවෙයි ගැට ගහගන්නේ. මේක හොඳ තැන. මේක ඉඳලා බලන්න ඕනේ. අපි අර මාර්යා කියන විදිහට ගෙදර ගිහිල්ලා ආයෙත් දරුවෝ කුලේ තියාන ඉඹකට සිඹගෙන සන්තෝෂ වෙන්න බලනවාද? එහෙම නැත්නම් මේ හම්බ වෙච්ච දේ පුතේජන්සේ උපක්‍රමයෙන් අපි දරුවන්ගෙන් ඈත් කරනවා. උපක්‍රමයෙන් කර්මයි සාධිනේ ඈත් කළේ. ඒකල කොහොමද බුදුරජාණන්සේ බලාපොරොත්තු සුන් කරගන්නේ කියන එක තමයි මටයි කිස්නාට කතා කරන්න ඕනේ. දැන් මෙතෙන්දට ඔක්කොම නැන්නේ බලාපොරොත්තුවක් ඇතුවනේ. මම නිවන් දකින්නම් කියලා. මම සෝවාන් වෙන්නම් කියලා. මම මාර්ගඵල ඥානයක් ලබන්නම් කියලා. එහෙනම් මම ධ්‍යානයක් ලබන්නම් කියලා. එහෙනම් මම විපස්සනා ඥානයක් ලබන්නම් කියලා. ඔක්කොම සුන් වෙනවා. සුන් කෙරුවේ නැත්තම් මම ඉඳලා වැඩන්නේ. මම කරන්න හදන්නේ අර කිරිමුක්තිය කරන ගලේ ගැහුවා වගේ කුඩු කුඩු වෙන්න ගන්න. මම ඉතින් හරි බයයි. ඒ මොකද මයිත් එක්ක හිටියේ මට වැඩිමල් ගුරුවරු තුන් දෙනෙක්. මේ බලාපොරොත්තු සුන්ගිය වෙන නිසා මිනිස්සුන්ට පිස්සු වැදෙන්නේ නැහැ කියලා කර්මස්ථානාචාරය අතහැරලා සිවුර ඇරියා. භාවනා කරන්න බෑ මේ මිනිස්සු මේ මේ භාවනා කරලා පිස්සු වැදෙනවා. මට ඒක ප්‍රශ්නයක් තිබුණේ නැහැ මොකද කලිමුත් පිස්සු මට. ඒ නිසා අලුතෙන් ආයෙත් භාවනා කරලා හැදෙන්න පිස්සුවක් නැහැ. පිස්සු දැකලා නැත්තේත් නැහැ. ඕන කෙනෙකුට පිස්සු කෙලවන්න පුළුවන්. ඒ නිසා මට කිසි බයක් තිබුණේ නැහැ. මම මම අධ්‍යාපන ලැබේ විද්‍යා අධ්‍යාපන ඒක ලැබෙන්නේ අවුරුද්ද විතර වගේ ඒ කාලේ තමයි ඔය ඔය මේ මේ සතිය හඳුන්වා දීලා මම ගියා පෙරදින පුස්තකාලෙට ඒක තමයි අපිට තියෙන ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකේ වෙනම පොඩි පුස්තකාලයක් ඒක හරි බිසි මොකද අපි 400ක් ළමයි ඉන්නවා ඉඳ ගන්න තියෙන ආසන 27ක් ඒ විභාග කාලෙට අනික් අතට එන්න දෙන්නේ අපි ගිහිල්ලා අල්ලගෙන කරන හැබැයි පොත් ගෙනියන්න දෙන්නේ නැහැ පුස්තකාලෙට පෙරදිනේ මේන් ලයිබ්‍රරි එකට ඉතින් අපි ඒකට යනවා. ඒක හැබැයි අපිට ඕන පොත් නැහැ. ඒක දෙන්නේ කලා මාධ්‍ය පොත්. ඉතින් ගියාම මම බැලුවා එක දවසක් මේ මේ නා අලුත් පොත් කියලා දාලා තිබුණා. ඒ පොතක ක්ෂණිකව ලිවන් ලැබීමේ කෙටි මඟ කියලා තියෙනවා. මට ජීවිත දන්නෙත් නැහැ මට ඕනකමක් තිබුණෙත් නැහැ. ඒක කෙටි මාර්ගයක් තියෙනවා මොකද කියලා මම හිතගෙන කිව්වා. ඒ ඩිස්ප්ලේ එකේ තියෙන තාක්. මේක සයික්ලොස්ටයිල් කරොත් පොතක්. කියවන කියවන යනකොට ඒක නිවන් දකින්න බලාපොරොත්තු වෙනකොට කුණු හර්ධෙන් බැලලා කියලා කියනවා. කොහොමද පිස්සු දෙයක්ෝ මේ පොත් කියවලා නිවන් දකින්න පුළුවන්ද? තෝ දැන් ඔය හිතගෙන ඉන්නේ තොතෙන් හිතගෙන නිවන් දකින්න බෑ. ඕක අත්හැරපන්. ඔය පොත් කියවන එකට පිස්සු කෙලින්නේ. පොත් පාඩම් කියපන් දැන්වත් පොත බිම. කියන්නම හිතෙන්නේ නැහැ. ඒ පොතේ දිගටම බැලලා තියෙනවා මේ පොත් කියවන පිස්සු. අන්තිම පිටුවේ බලාපොරොත්තු සුන්නියෝ කියලා A4 paper එකේ A4 size එකේ ආටිකල් එකක් තියෙනවා. ඉතින් ඒක ලියලා තියෙනවා ජීවිතය කියන්නේ ලොකු බලාපොරොත්තුවක් මරණය කියන්නේ සියලු බලාපොරොත්තුන් සුළු වීමක්. අද දවසේ උදේ ඇති කරන බලාපොරොත්තු ඔක්කොම ඉවරයි නිදා ගන්න යද්ද. පහුවෙන් උදේ ආයෙ බලාපොරොත්තු පොඩියක් ඇති කරගන්නවා. පහුවෙන් නිින්දට යනකොට දක්මිටි කකා කුණු කෙල කකා තමයි බුදියන්න වෙන්නේ. මොකද බලාපොරොත්තු සුන් වෙලා සම්පූර්ණ ලිපිය ලියලා ලියලා තිබු හොයම්පොම් කියන මම හිතන්නේ හොයම්පොම්ගේ සෙන්නිගන් වල තියෙන්නේ මේ චීන මහා දාර්ශනිකයෙක් ඒ අන්තිමට කියන්න පුළුවන් නම් බලාපොරොත්තු සුන් වීම පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරගන්න. මම හිතන ඔක්කොම නැති වෙනවා. ඒ තමයි නිවන කියන්නේ. ඒ තමයි බුදුජානක කියන්නේ නයිසෝ සෝචති සෝ නිරූපති. බලාපොරොත්තු නම් වූ උපදීන් කාටවත් මොනවත්ක්ම නැත්නම් අර කනකාට වෙන්න දෙයක් නැහැ. දිදෙන්න දෙයක් නැහැ. මේක තමයි අද ඉන්න විදර්ශනා ගුරුවරු උත්සාහ කරන්නේ මේ හැම කෙනාම භාවනාවට එන්නේ, සිල් රකින්නේ, දන් දෙන්නේ, නැත්නම් අතු මරන්නේ, හොරකම් කරන්නේ ඔක්කොම කරන්නේ බලාපොරොත්තුක් ඇති. ඒ කරන වැඩේ වැඩක් නැහැ. කරන වැඩේ පොඩි නියෝජනයක් තියෙනවා. ඒ දේ මම කරන්නේ මෙහෙම මෙහෙම ප්‍රතිපදාවක් ඇතුව මෙහෙම දර්ශනයක් ඇතුව කියලා කරන්නේ. ඒක තමයි යදන්නෙත් නැහැ. නමුත් කෙසේ නමුත් එහෙම බලාපොරොත්තුවක් නැත්නම් ඒක ඒ නැති දෙන්නයි ලෝකෙ ඉන්නේ පිස්සයි රහතන් වහන්සේ. පිටර කිසිම බලාපොරොත්තුවක් නැහැ නිසා පිටට යමක් කියලා බලන්න බෑ. බලනකොට ඇහැ පා වෙනවා. එයාට මේ එල්ල කරන්න බෑ. ඒ පිස්සු જાති ගොඩක් බටේ අඳුරගෙන තියෙනවා. සිතෝපීනියා, බයිපෝලා, එහෙම නැත්නම් ඩිස්පීරියා, ට්‍රෝමා, ටෙන්ෂන්, ෆ්‍රස්ට්‍රේෂන් කියලා එහෙම ලයිස්ට් තියෙනවා. මට ඒක පිළිවෙත් මට මතක නැහැ. නමුත් ඒ මේ ඩිස්පීරියා හරි නැහැ. සිතෝපීනියා හරි ඩයිපෝලා කියොත් භාවනා කරන්න එපයි කියන්නේ. කොහොමඩක්වත් එයාට එල්ල කරන්න බෑ. අරමුණක් එල්ල කරන්න බෑ. හිස්ටීරියා කියන කට්ටිය මාජිනල් ඉඳපු ගමන් තේජ් යනවා. ඉඳපු ගමන් ආශාවල් ඇති වෙනවා. ඉතින් ඒ ඒ වගේ චරිත අපේ ගෙවල් වල වරන්තව ජීවත් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට මේගොල්ලන්ට මේ බුද්ධ ඥානවන්සේ සඳහන් කරන්නේ හඳ මෝරණ කාලට පිස්සු. හඳ බහින කාලට හොඳයි. ඉතින් පිස්සු කෙන්න කෙනෙක් අන බයින කාලේ ඇවිල්ලා පැවිදි ඉල්ලුවත් දෙන්නේ කියලා කිව්වා. ඊට ඊට පස්සේ අන මෝරණ කාලේ නෝට ආයෙ පිස්සු කෙන්න. ওই භාවනා මධ්‍යස්ථාන කියන්නේ අමු පිස්සන් කොටු. බය වෙන්න එපා. අහන්නේම ආපුවාම මේ මේ මෙතන මේ වාට්ටුවක් තියෙනවා පිස්සන් කොටුවක් තියෙනවා ඔබ ධනියෙ ඔකට උපස්ථාන කරන්න පුළුවන් නම් ඇවිල්ලා පැවිදි වෙන්න. පිස්සු ඩබල්. ඒ වගේ තියෙන ඔය සාමාන්‍ය පිස්සු නෙමෙයි. ඉතින් මට මට ඒ ගහලා නැහැ. මොකද මේ දවස්වල නම් මට පිස්සු ඉන්න. අනිත් එක කියලා දෙනකොට 77 ඉඳලා 88 වෙනකන් මට හොඳටෝ මේක කොහොම කියලා දුන්නත් දන්නේ මට ඉගෙන ගන්න පුළුවන් කමක් තිබිලා තියෙනවා යන්නේ කිසංගොඩුකට කියලා. මට සංඥා පේන්නම බෑ. ජාත්‍යන්තර විහිළුක හරි වුණා. අපිට සී සමාදන් කරනවා සීලේ නැහැ. ඉතින් මම නෙවෙයි කියන්නේ මේ හමුදුව කියන්නේ සීලයන් දන් ගුණයන් දන් පුණ්‍යක් එක්කන් අනුත්තරන් ඔන්න වඳින ගාතාව. ඕලි වෙනකොට මඩත් එහෙම කියලා වඳින්න. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාකෙත්තං අනුත්තරං ඒකට කියන්නේ සීලයාන්තං ඔය සීල් ගන්න කට්ටිය තරම් සීල් දහම දෝගා ගුණ යාන්තං තියෙනවා සිවුර තියෙන නිසා තට්ට තියෙන නිසා මේ අතේ තියෙන වටත් අයින් නිසා මොකක්වත් නැහැ ඒගොල්ලෝ යන්නේ ගියන්නේ අඩිය යට අපායකට ඒක හොඳටම දන්නේ එන්නේ ගියන පිරිත් නෝලී දේ දැන් දෙකොල්ලන් කියා කරේ හැම්බ කරන්නේ අර හැඹිලිය දෙන රුපියල් දෙකට කැල්ලන්නේ අරක්කු බොන්නේ. පන්සල් වල. ඉතින් ඒක නිසා බලාපොරොත්තු සුන්වීමක් ඇති කරනවා නෙවෙයි ආගම කරන්නේ අපිට බලාපොරොත්තුක් ඇති කරනවා. ඒ සමයත් එක සංඝයාට ආගම් වලට පුදුම තරහක් තිබුණා. මම දැන් ඒක හිතලා ගත්ත එකක් නෙවෙයි. නමුත් අර අර රක්ෂණය දකින්නකොටම මට තියෙන මේ වගේ කෙලින් යමක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒ සයික්ලොස්ටයිල් පොත 750යි. පොත් සෙට් එක මම ගෙනාවා. හැබැයි ගෙනාපු ගමන් මම ඒක එක්කනට දීලා පොත් නැතුණා. දැන් හැබැයි මම හිතන්නේ ටික ආය මුද්‍රණය කරලා තියෙනවා. මම මේ හැරෙත් පුස්තකාලයට මේ එක්ස්පිඩිෂන් එකට ගියා. පොත් ඒ වගේ දෙක තුනක් තිබිලා මම ධර්මයේ ගුණපාල ධර්ම සිරිමහත්තයි ධර්මගේ නයි දෙන්න තමයි මේ මේ පරිවර්තනය කෙරුවේ. ඒ දෙන කොච්චර වැඩ කෙරුවද කියනවනම් නුවර ප්‍රදේශයේ බයක් ඇති වුණා ජනතාව මහා යාන වෙයි කියන. සමහර පොත් බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එකෙත් පළ කරා. ඒක සාමාන්‍ය තේරවාද උත්පල කරන්නේ. ඒක පැහැදිලිව කියනවා අපි මේ මෙහෙවන්නේ අපේ අම්මලා තාත්තලා. අපි මෙහෙවන්නේ ගුරුවරු. අපි මෙහෙවන්නේ දේශපාලනඥයෝ. අපි මෙහෙවන්නේ ආර්ථික විශේෂඥ මේ අහවල් දෙය දෙන්නම් කියලා. ඒකට අපිට බලාපොරොත්තුවක් ඇති කරනවා. කවදාවත් ඉස්ත වෙන්නේ නැහැ. අරගොල්ල අපිට নানা ප්‍රකාර ආලවට්ටම් දාලා කියනවා ඔකේ අම්මට තාත්තට හරියන්නේ නැද්ද උඹට හරියන්නේ. පොඩ්ඩක් මහන්සියන්කෝ. දැන් උන් හැම කර්ම මහන්සිය හැම වෙලාවෙම අරෝ ගානක් කපනවා. යටින් කොමිෂන් එකක් කරනවා. ඒ නිසා මේ ලෝකේ පිසුකමක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ සම්බන්ධතාවය තමයි අපි හරක් ඇති කරනවා නම් හරුගෙන් අපිට කරදරයි. දරුවෝ ඇති කරනවා නම් දරුවන් අපිට කරදරයි. බලාපොරොත්තුවක් ඇති කරනවා නම් අනිවාර්යෙන් බලාපොරොත්තු සුන් වෙනවා. නිසා බලාපොරොත්තු සුන් වීම පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කිරීම නම් ඒක තමයි නිවනට දෙන්න පුළුවන් අර්ථකථනය. ඒකට මම ටිකක් වෙලා ගන්නවා දැන්. අපි කොහොමද මේ ලෝකේ බලාපොරොත්තුවක් නිවන කියන එක බලාපොරොත්තු වෙනවා කියන්නේ නිවන කියන්නේ මොකක්ද කියන එක නිවනේ ඡායාව නිවනේ සීමාව නිවනේ මරියාදාව නිවනේ හැඩේ තේරුම් ගන්න යනකොට හැමදාම බලාපොරොත්තු සුන්වීමක් වෙනවා අපි ඒකේ හැයින දුරදී පිළිසක් ඒක නම් මේ මන් දෝත්සාහය කරන කතා කරනවා නේ අපි දැන හෝ නොදැන අපි සෑහෙන පිබි රාශියක් පැනලා තියෙනවා දැන් ඒකේ පළවෙනිම අඩයිම මල් පැන්නුම පිළිපැදීම තමයි කාම ලෝකය. ඒ කාම ලෝකයේ අභිරමණය කරන අපේ ආත්මෙට කියන්නේ ඕලාරික අත්පටිලාභය කියලා. මේ ඇහැ කන දිව නාසය සහිත මේ ඉඳගත්තුම උභහක් වගේ පේන, හිතගෙන ඉන්නකොට ඊටිබන්ධමක් වගේ පේන මේ කය. මේ කය විඳින්නේ ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට নানা ආකාර පහස සහ හිතට ගල් බూరు අදහස්. මේකෙන් තමයි අපි පෝෂණය කරන්නේ. මේක හරියට ලුණු වතුර බොන්න වගේ කියලා හරුවත් chance සඳහන් කළා කියලා. අදාක සන්තෝෂ වෙලා රූප වල ඇති වෙච්ච මිනිහෙක් ලෝකේ නැහැ. දැන් අපි වෙනකොට 3 dimension තියෙනවා, animation තියෙනවා, color තියෙනවා, මේ holographic චිත්‍රපවා තියෙනවා. ඒ කොච්චර තිබ්බත් මනුස්සයගේ අසහනෙ වැඩිලා තියෙනවා, ආතතිය වැඩිලා තියෙනවා. බොක්කේ ඉන්න දරුවන්ටත් ওই ලෙඩ දැන්න ගිහිල්ලා තියෙනවා. ශබ්ද අහනකොට ওই ප්‍රසිද්ධ ලෝකේ තියෙන මියුසිකල් කම්පැනිස් තමයි ලෝකේ ආණ්ඩු වෙනස් කරන්නේ. ඒක ගායකයෝ තියාගෙන නටවලා උන්ට උන්ට කියලා තියෙනවා ඔබ කෙලින්ම සාතන් සමාදන් වෙනකම් ඔබට ඕන ජනප්‍රියතාවයක් දෙන්න. හැබැයි ජීවත් වෙන කාලය තුල ජනාධිපති කෙනෙකුට නැත්තරම් සප සම්පත් දෙන්නක් කියලා. ඉතින් කට්ටිය ඒ ජීවිතේ පූජා කරලා තියෙනවා. ඒකට ලස්සන මිනිස්සුම නෙවෙයි. මේකක් දාලා හරි ගස්සලා දෙනවා. ඒක ඉතින් ඇමරිකාව වගේ රටවල බොහොම ප්‍රසිද්ධයි දැන් කොළඹත් ඒක වෙන්නේ. මේ මියුසික් එකේ මිනිස්සු නලවනවා පිනවනවා. ඕන දෙයකට සංගීතය කරන්නේ සංගීතඥයෝ. ඒගොල්ලෝ ඔක්කොම මේ මවල පෝෂණය කරලා ගත්ත කට්ටිය. ඉතින් ඒවට ඉන්නේ කොම්පැනි රාජ්‍ය වෙනස් කරන ධර්මත්‍රයේ තියෙන. ඊගාට ගන්ධ රස නාසය කියලා කියන්නේ අද තියෙන කොම්පැනියක් ඔන්න සීවලි ආනදෝ දන්නවා ලින්කේ වඩක් කරනම් ආගන්න ඕන කෙනෙක් ගාවට ගිහිල්ලා තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ගඳ දුන්නොත් ඒක හරි ගැස්සලා දෙනවා සෙන්ට් එකට. ඒ ඔක්කොම එකතු කරලා කම්බිනේෂන් එක හදලා දෙනවා. ඉතින් කොයි තැන ගියත් ගෑනිත් එක බුදියා ගන්නවා වගේ තමයි සෙට් එක ගාගෙන බුදියා ගත්තාම. ඒ ගෑණි ළඟ ඉන්නවනේ. ඔය බල්ලෝ වැල්ලිය තෝරන්නේ, සත්තු තෝරන ඔක්කොම තනිකර ගඳින්නේ. අක්කිට ඇවිල්ලා ඉන්නවද නැද්ද කියලා උන්ට SMS යවන්නේ නැහැ. දැන් අරන්නේ හිටියත් බැල්ලියක් පට්ටියට ඇවිල්ලා අප්පු හැමිලා ගන්න. අප්පු හැමිලා එන කොහෙන් හරි එනවා. උන්ට කවුරු පිනගයි ඵලයන් කිව්වට ඔය හැරලා බලද්දත් ඔත්තට මොකද තියෙනයි එක්ක තෝ පාවිච්චි කරපේ නැත්තම් මට ඉඳ දීපු මේ මේක අපේ ඇමිග්දලාවේ තියෙනවා මොලේ ඇතුලේ තියෙන පුංචි තිරිසන් මොලයක් ඒක පෙන්වන්නේ මෙහෙම එක අපේ මේ මොලේ එක පළුවක් ගත්තොත් මේ මාපටැඟිල්ල ඇතුලේ දාන මෙහෙම නැමෝ වගේ තමයි මොලේ පළුව තියෙන්නේ මේක තිරිසන් මොලේ ඒකේ වැඩ කරන තනිකර නායය සතුන් ඉස්සරහම තියෙන නායනේ අලියගේ නායනේ තියෙන්නේ. ඌ ඉව කරලා නෑනේ. ඒකෙන් ඌට මුළු ලෝකෙම කියන්න පුළුවන් අනතුරද, ආරසාවද, ආහාරද. ඉතින් ඒක අපේ පොඩ්ඩක් අඩු වෙලා ඇමිද්දලා දැන් මැදි වෙලා තියෙන්නේ. ඒක ඉස්සරහින් ප්‍රොෆ්‍රන්ටල් ලෝබ් එක ඇවිල්ලා ඒ නිසා ඇමිග්දලාවෙන් එන අර තිරිසන් අදහස් අපි කෙලි කර එදී කරන්නේ නැහැ ශිෂ්ට සමාජයේ. අපි පොඩ්ඩක් මේක නැවත සලකා බලමු. නමුත් මෙහා වැඩ. සතිමත් වෙන හැම චිත්තක්ෂණයකම මේ ඇමිග්දලා පුංචි වෙන අතර මේ ඉස්සරහ තියෙන ප්‍රීෆ්‍රන්ටල් ලෝබ් එක වැවෙනවා කියන එක දැන් පරිශන කරලා තියෙනවා. රිචඩ් ඩේවිඩ්සන් තමයි ඉස්ලාම් මේක හිතුවේ. එයා දැන් අවුරුදු 40ක් පරිශන කරලා කියනවා ඒක මනින්න පුළුවන් කියලා. ඉස්සර එයා කිව්වේ මාස 3ක් භාවනා කරුවොත් මේ ප්‍රීෆ්‍රන්ටල් ලෝබ් එකේ මේ ඉස්සරහ මොලේ ආවාරයේ ඝනකම මනින්න පුළුවන් තරම් සිද්ධ වෙනවා. ඉතින් කවුරක්වත් කැමති වුණේ නැහැ ඒ කාලේ මාස තුනක් එක දිගට භාවනා කරන්න. තිබුණේ නැහනේ. ඊට පස්සේ ආ උත්සාහ කරා දවස් 10 භාවනා තුනක් කරන්ඩ පහසුකම් ඔක්කොම දීලා එවැනි භාවනා තුනක් කරනකොට මේ මොලේ ඉස්සරහා කොටසේ පූර්ව මස්තිෂ්ක පටලයේ වෙනසක් ඇති වෙනවා කියලා බලන්න. යන්තම් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ආ මේ ධර්මයක් කියලා දිලා යාකන්තිහන් කළා මැස්ස නැතුව, කැස්ස නැතුව, වැස්ස නැතුව පහසුකම් ඔක්කොම දීලා දවස් 10ක් භාවනා කළොත් ගන්න බැරිද කියලා බැලුවා. මේක යන්තම් මහජිද. වන්න බෑ. දැන් වෙනසක් වෙනවා යන්ත්‍රයකටම නෙවෙයි බෑ ස්ට්‍රක්චරල් චේන්ජ් එක මෙෂරබල් නෑ. දැන් දිනු කරලා දිනු කරලා දිනු කරලා ඒගොල්ලෝ එක විනාඩියක් භාවනා කරොත් මේක මනින්න පුළුවන් මට්ටමට ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකේ data දාලා මැෂින් එකට කන්ට්‍රෝල් රූම් එකේ ඉඳලා කියන්න පුළුවන් දැන් මෙයාගේ හිත තියෙන්නේ බලන තැනක මේ තියෙන ආහන තැනක මේ තියෙන ගඳ බලන තැනක මේ තියෙන රස බලන තැනක නැත්තම් මේ තියෙන්නේ මධ්‍යස්ථ අරමුණේ කියලා. ඉතින් දලයි ළමතුමා ගෙනියලා ඒ ෆොටෝ අරගෙන දෙන්නලා දීලා තියෙනවා භාවනා කරන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාස අර ප්‍රතිසම්මලේ අඩු වෙලා අර ශිෂ්ට මොලේ දැවෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපිව දෙමාපියන්ට භාවනා කරනකොට ඒ දරුවන්ට දෙන පණිවිඩය. එතකොට ඒ අම්මා භාවනා කරනවා අනිත් දරුවන්ට හම්බෙලා ඉන්න දරුවන්ට යනවනේ. දැන් හෙට මෙහෙට එනවා ඉස්කෝල ළමයි 30ක්. මම ඕගොල්ලෝ ඉඳද්දිම ගෙන්නවා. එපාවල ශිෂ්‍ය නායකයෝ. කියලා අපි මේ දෙන්නා කියනවා. බල හම්බ කෙරුවත් මට මේ වගේ තැන් වලට යන්න හම්බෙන්නේ ඉගෙනගෙන පාස් වුණා. නේද දැනගෙන හිටපල්ලා මේ විවේක ස්ථානයක ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොටම වැඩිය මොකද්ද විවේකයක් තියෙනවා. ඉතින් ගන්ධ පිළිබඳව කියන වගේ තමයි දිව. කබරයා ජීවත් වෙන්නේ දිවේ. ඌ දිව දෙක දාලා තමයි බලන්නේ. උරගිය සේරම දිව දෙකේ. උන්ට ඕනේ බලුකුණක් අපිට විසි කරන්න බැරි බලුකුණක් උන්ට රසමස උන. අපිටත් එහෙම තමයි ඒ කබරයත් අපේ ඇතුලේ ඉන්නේ. ඊට පස්සේ තමයි කයේ පහස. පුදුමාකාර විදිහට මේ සුඛෝපභෝග වස්තු වලට අද අපි ලෝක විනාශ කරන්න හැටි. පොළවේ ඉතාම යට තියෙන ගැඹුරු බඩලෝ උඩට අරගෙන අද එක භාවනා මධ්‍යස්ථාන කියොත් තියෙන කොට්ට જાති පොඩ්ඩක් බලන්න අපේ බණ්ඩිස්වාංශ කියනවා රටකින් රටකට යනකොටත් පස්සට විල්ලුද අරගෙන තමයි යන්නේ. බොක්කට ලුණු කැද. ඒකට ප්‍රශ්නයක් නැහැ. පස්සට විල්ලුද තියෙන්නේ. යාන වාහන ඉස්සර අපේ මධ්‍යම පාන්තිකේ තිබුණ ගේක තියෙන අද තියෙන ඇඳපුඩු කොට ඔක්කොම එක්ක ඉන්දියාවේ මහරජාටවත් තිබුණේ නැහැ. අද මේ වෙනකොට මධ්‍යම පද්ධතියට හම් වෙලා. පිටරටකට ගියා නම් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ හෙට වෙනකොට ඉවල් ඉස්සර පුටු සිටි ගණන් විකල්ලා දානවා. මේ හાર્ඩ්වෙයාර් එළියට දාන දවස. පුටු මේක කොට්ට මෙට්ට එපානම් කියාගෙන ඉන්නේ. එළියට දාන. ඒ ඉදාම ගිහිල්ලා අලුත් සෙට් එකක් ගන්න. ඉවත් ඔක්කොම ඩිජි බෝම් වලින් හදලා තියෙන. ඉතර මහා ලොකු ලුණු මිදැලි වලින් ඩිජි බෝම් වලින් දාලා කැටයන් දාලා හදලා තියෙන. ඉතින් ඒ අහසට කුකට විල්ලුද කියලා අපේ අපච්චි කියන්නේ මේකට නටන්න නැතිල. ගියක් හොයන්න ගියාම වාහනයක් ගන්න ගියාම බස් එකක් හොයන්න ගියාම අපි කොච්චරක් බඩට ලුණු කැඳට විල්ලුද කියලා තමයි කියන්නේ. මං කියන්නේ නැහැ මොකද මේ කට්ටිය බැදී වනහලා හුරු නැතිද. මයි බනහන කට්ටිය නම් ගන්න. මේකට නටන නැතිල. මේ දරුවන්ට සැප දෙන්න කියලා අද දෙමාපියෝ නටන නැතිලා ලෙඩ වෙච්ච දෙමාපියන්ට සැප දෙන්නම් කියලා දරුවෝ නට නැතිලා. හත් ඇත්තට මේ මනුස්සයාට ඒකෙන් සැපක් තියෙනවද කියලා බලන්නේ අපි. දැන් ඉඳගෙන වාඩි වෙලා බලනවාට මේ ඉඳගෙන ඉන්නකොට පස්ස හැප්පෙන හැටි. බලනවාද? ඉන්නේ කවුරුත් බලන්නේ නැහැ. යාට ඕන කරන්නේ වෙට මිනිස්සුම අයිඩියා බලනවාද කියන එක විතරයි. රාජකීය ලීලාවෙක ඉන්නවා. නමුත් ඒකයි ඉන්නේ කටුසු පිටක් උඩ ඉන්නවා. පොල් ගෙඩියක් උඩ ඉඳගෙන ඉන්නවා වගේ ඉන්නේ එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා. ඔන්න ඒකෙන් කියකි මොන සැප දුන්නත් නිදින්නේ නැහැ. දැන් භාවනා කරනකොට එවනේ හිතකට ඉන්නකොට අපි දන්නවා සමබරව වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා ඉන්නකොට හැප්පෙන දේ මොකක්ද කියලා අපිට කියත හැකිනේ. විනාඩිය දෙක යනකොට මේක රිදෙනවානේ. කොහොම නෙවෙයි මට පළවෙනිම වැඩමුළුවේදී ගෝයන්ක මොනිරජිතුමා කිව්වේ වාත කොටයක් උඩ හිටියත් ওই වේදනාව වේදනාවම තමයි. රබර් ගත්තත්, වෝල් කොහු ගත්තත්, කුෂන් ගත්තත් ওই වේදනාව වේෝක මේ කොට්ටෙන් එන එක නෙවෙයි පස්සෙන් එන එක. රසපච්චය වේදනා. නැද්ද මං අහන්නේ? ගැඹුරු පරිත්‍යාගපාය. පප්පියක් කළා යනකොට නම් මම දැන පරිත්‍යාගපාය පොඩට තේරුණා ඔක්කොම ඕකද? අර පස්සපච්චය වේදනා කියන එක නම් තේරෙනවා මහමුදුරනේ කියලා පස්සට ගගා ගියලු පාසකම්මනේ. පස්සෙන් මිසක කොට්ටෙන් එන්නේ නැහැ වේදනාව. ඔයගොල්ලෝ නිකන් ඔය අනම්මන කතා කරන්න ගියාට. ඉතින් ඒ නිසා ඒකට අපි නටන නැති වෙන්නේ. මිනිහක් අඳනකොට බලන්නකෝ. මොන තරම් විදියට අඳ අර මනසට තේරෙනවද? මේ ඉන්න කට්ටියගේ නම්බුවට කරන වැඩ නෙමෙයි. ඒකට ඇත්තට මිනි පෙට්ටියක් දාලා ඒ මිනි පෙට්ටි මිනි පුච්චන තැන් වලට ඕගොල්ලෝ ගිහිල්ලා ඇති යන්න වෙන කොහොමඩක්වත් අනිවාර්යයි. ඒකට ගියාම මිනි පෙට්ටි හපු එහා පැත්තේ තියෙනවා ඒ පිච්චිච්ච ලී වල පෙට්ටි වල ගහපු පතුරු කැටි වගේ දාලා. පෙන්වන්න පෙට්ටිය පිට්ටුව කියලා කවදාවත් පෙට්ටිය පුච්චන්නේ. මිනිහ දාලා විනාඩි 3ක් බලන්න දෙන්නේ. පෙට්ටිය අයින් කරනවා. අයින් කළා ගෑස් දාලා මිනිහ පිච්චෙනකොට තමයි ගිහිල්ලා දැන් බලන්න කියන්නේ. ওই ලක්ෂ ගණන් පෙට්ටිය මිනිහ දාන්නේ නිකන් අර අලු ගොඩේ තමයි. දාලා පුච්චලා කටියට ගෙනව බලන්න කට්ටිය අඬනවා. පෙට්ටිය ගිහිල්ලා එතකොට ආපහු ගෑර මිනි පෙට්ටිය ආපුවට අපිට ඉන්නේ ඒ වගේ අත්තර දෙරක් වෙච්ච එකක් තමයි. නෑ පහේ බාල පෙට්ටිය වල නම් ප්‍රශ්න නෑ උඩ පුච්චලා දාන මොකද පෙන්නන්ටත් එපා පුච්ච පුච්චනයි කියන්නේ මිනිහටත් අපි තප දෙන්න හදනවානේ ඒ විතරයේ මිනිහක් වල්ලනකොට ඒ කොට්ට මෙට්ට මාල වලලු ඔක්කොමත් එක වලලන්නේ ඊගාව අත්පිට ගෙනියන චීනේ දැන්න තියෙනවා සෝම් පිටණිය වල මේ මම ඔය ඉන්න කුටියට වැඩි සෝම් පිටරිය එක එක කරනට හදන දේ ඒකේ ඔක්කොම මිනිස්සුන්ට ජීවත් වෙන බඩු ඒකේ තී කියලා කියනවා මොකද මේක මේක තමයි ජීවිතය කියන්නේ සපක්යක් මේ මේ පහ වඩන්නේ මේ කාම සේවනයේ මේ මුළු ලෝකෙම අපි නටන්නේ. දියුණුව කියලා කියන්නේ තෝකනේ. ආර්ථික සංවර්ධනය කියන්නේ තෝකනේ. සර්වඥාන්ත කිව්වේ නෑ කාමය. සර්වඥාන්ත කියන්නේ ඉඳුරම් පිනවීම. කියලා ඒක ටිකක් නම්බුකාර විදිහට sensuous pleasure කියලා කිව්වා sexual pleasure නෙවෙයි. ඒක නිසා sexual pleasure කියවෝ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ මිනිස්සු බැන්නා මේ යුදෙව් කාම රාගයක් මේ කතා කරලා තමයි සයිකියාට්‍රි කියලා උගන්වන්නේ කියලා. දැන් අපි මේ දවස්වල සීරුවෙන් සතිපාසලේ බුද්ධි සයිකියාට්‍රි උගන්වන්නේ. දැන් ප්‍රශ්නක් තියෙනවා. කොහොමද අපි මේක මේ කාම ලෝකේ ඉන්න කෙනෙකුට කියන්නේ උඹලා මේ මහන්සියලා හම්බ කරන්න හදන්නේ මේ කුණු කයට ඕක කොහොමවත් අතාරිනවා. ඒක නිසා මේ කාය ජීවිත අපේක්ෂාව කියන එක මේ මුළු ලෝකායත විෂයන් ඔක්කොගෙම පෙන්වලා දෙන්නේ. අපි පරම ආයුෂ වැඩි කරනවා පිට එක්කන්ට හැදෙන ලෙඩ රෝග අඩු කරනවා ලස්සන කරනවා මේවා තමයි අපි දෙන්න පොරොන්දු මේ කක්කත් සත්‍යයට අදාළ නැහැ අදාළ නැහැ ඉතින් ඒ නිසා ඒ ඉඳුරම් පිනවීම සහ ලිංගිකත්වය කියන දෙක බටේට සහ ආශ්‍යාකරේ කියලා දෙකට බෙදලා තියෙනවා කෙසේ නමුත් අපි කඹුරනේ දවසේ පැය 25 අරගන්න උච්චතර අරගන්න ඕනේ ඒකෙන් කොච්චර පොඩ්ඩද කියලා බලන්නේ ඉඳගෙන ඉන්න හැටි බලන්න අපි ගත කරන්නේ. කොච්චර පොඩ්ඩද කියලා බලන්න මේ හුස්ම ගන්න ගැන කරන්නේ මං ගැන ඔක්කොම කරන්නේ ඊගා වේල හදා ගන්න එහෙම නැත්නම් සැප ලබා ගන්න මේ ඔක්කොටමනේ මහන්සි වෙන්නේ. ඉතින් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එක්කම දරුවන්ගේවත් බලන්න එපා. කම්පියුටර් ගිහලා ලොක්ෙක් වුණොත් එහෙම වැඩ කරන අයගේ ඉස්සර බලන්නත් එපා. ඉතින් ඔක්කොම බලපුවාන් පස්සේ අපිට තියෙනවාද අෂ්ටචර්යාව සඳහා වේලාවක් අත්ත කුසලයේ සඳහා වේලාවක් කිසිම පොතක නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා දරුවෝ ඉන්න එක දරුවන්ගෙන් නැිනවා. හරක් ඉන්න එක හරකගෙන් නැිනවා. බලාපොරොත්තු දෙන්නේ එකෙන් පිච්චෙනවා. බලාපොරොත්තු කියන එක ඊටපස්සේ දැල්ල වගේ තමයි සඳහන් කරන්නේ. ඊටපස්සේ වැඩ ගන්න දැල්ලපත් වෙන්න eBay. පත් වෙන හැම වෙලාවෙම ඊටපස්සම ගිරෙනවා. පිච්චෙනවා. අපේ එකේ වෙලා තියෙන ඊටවන්නව හරහා දාලා දෙපැත්තෙම පත්තු කළා. මේ පැත්තේ එක දැල්ලක් තියෙනවා මේ පැත්තේ එක දැල්ලක් තියෙනවා. ඒක පිච්චෙන්නේ ඉති උණු වෙලා. මොකද අපිට එකක් නෙවෙයි 10 දෙනෙක්ගේ 15 දෙනෙක්ගේ සුබ සාධනය බලන්න හිතාගෙන ඉන්නවනේ. මේ අපේ ඒවත් බලාගෙන නැහැ තව. තමන්ගේ සුබ සාධනය හෝ තමන්ගේ අත්චරියාව දන්නෙත් නැහැ. අපිට එහෙම කරලා බෑනේ ඉතින් දරුවන්ගේ හොඳ මග බිය බලන්න එපා. ශිෂ්‍යයන්ගේ ගෝලයන්ගේ බලන්න එපා. එහෙම නැත්නම් අම්මගේ අප්පගේ බලන්න එපා. බුදුරජාණන් කියනවා තෝ බංකොලොත් වෙලා ඉඳලා තෝ කාට ආර්ථිකය හරසන්නේ. උඹ මඩවලක ඉඳ ඉන්න වෙලාවක ඔබට පුළුවන් ද තව කෙනෙක් ගොඩ ගන්න. ඉස්සෙල්ලා උඹ කොටරයක්. නැහැ ඒක හරි ආත්මාර්ථකාමී. මම මඩේ ඉඳගෙනම අනික් කට්ටිය කොට දාන කට්ටිය තමයි දැන් ඉන්න වීරයන්ගේ හැටි. ඉතින් ඉන්සා කියනවා කැලේකට ගිහිල්ලා ගල්ලේ ගිහිල්ලා බණ භාවනා කරන එක හරිම ආත්මාර්ථකාමී වැඩක්. එයා තනියම නිවන් දකින්න හදනවා. මේ ලෝකෙ මෙච්චර දුක් තියෙදි කියලා මගේ බවුලේ දහ දෙනාම මට බයි. මම විතර ඉගෙන ගත්තේ නැහැ බවුලේ කවුරක්වත්. මං ගෙදර හිටවම මැට්ටා. අනිත් උන්ට ඔක්කොටම කෙල්ලන්න කොල්ලෝ හම්බුණා, කොල්ලන්ට කෙල්ලෝ හම්බුණා. ඉතින් භාවනාව දැන් ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි ඩබල් ප්‍රොමෝෂන් කාර්යය. දැන් ඉතින් දරුවන්ගේ දරුවෝ නලනලනලා ඉන්නවා. කොන්දේ අමාරු කියනවා, ගාය ටිකක් තියෙනවා කියනවා, මොලේ අමාරු තියෙනවා කියනවා. මං දෙකොණෙන් hina වෙනවා. දෙකොණෙන් hina වෙනවා. මං වගේ මැට්ටෙක් යන්න පුළුවන් තරම් ගියා. මොකද බලාපොරොත්තු වෙන්නේ නැහැ මට විභාගේ කවදාකවත් පාස් වෙන්න ඕන කමක් නැහැ. මම ලකුණු 30 ගන්නවා. ඉතින් තුන අතින් දීලා තමයි පාස් කරනවා පාස් කරනවා. ඒ කියන්නේ පතපත බල්ලේ කරනකොට වයිසීමක් තියෙනවා. දැන් මේ හැරේ 150 හම්බුනේ නැහැ නේ. අතින් දාලානේ ජනාධිපතිකම දුන්නේ. මාත් ඕකට හරිම කැමතියි. ඒකට මේ ජනාධිපති දේශපාලන මොකද්ද නැති වෙන කොමසාරීස්සත් වගේ ජීවත් වෙනවා. හිටපු ජනාධිපතිත් වගේ ජීවත් වෙනවා. අනිත් පාටිස්නොත් පිළිගන්න ඕනේ. විවස්ථා හැටියට බලනවා බනා නැහැ. ඒකට සම්මාන පුරවැසිකමක් දීලා ජනරිතිකම දෙනවා. මට හම්බෙච්ච හැම පාස් එකක්ම ඒ ප්‍රශ්න පත්‍රයට බලන මිනිස්සුන්ට පිළිගි දෙන්න තමයි සිද්ධ වෙන්නේ. යන්තම් සම්තම් පදම් පාස්. ඒ 10 පන්තියට ගිහිල්ලා පළවෙනි සැරේ ෆේල් වෙනකොට මම කිව්වා වැඩක් නැහැ මම ගන්න කොටස කියලා තනකොළ කොටන්නම් මට අධ්‍යාපනයෙන් ඇති වැඩක්ම නැහැ කියලා. අපි කොවිඩ් වලට මැරිච්ච පුංචි අයට ඉගෙන ගන්න බැරි වුණා. ඒ කාලේ මෙකැනික් වැඩ කරන්න ගිහිල්ලා ගෑරේජ් එකට ගිහිල්ලා අධ්‍යාපනය කරනවා. ඉතින් පොඩි මල්ලි මං කල්ලි දෙන රුපියල් 80ක් ගෙවන්න ඕනේ කායි. දිවිසර විභාග රුපියල් 80ක් කියන්නේ ඒ කාලේ අපේ අප්පා. බයිසිකල් ලකුණක් ගන්න පුළුවන්. ඊපස්සේ මං කපුන්චා වැඩක් වෙන්නේ නැහැ. අදහිම අධ්‍ය මට ඉගෙන ගන්න උගන්වන ගුරුවරු සේරම දෙන්නේ ජෝ කරලා. මුළු ඉස්කෝලේම පිස්සන් කොටුවක් විදිහට. මේ කොටු කරලා අපිට තියෙන මේ කැලේ කොලේ ගිහිල්ලා නාටල හෙළුවෙන් ජීවත් වෙන ජීවිතේ කොච්චර ලස්සනද. දෙන්නේ ඒ දවසේදී අපේ ඉස්කෝලේ ඉච්චරම දුවු නෑ. ඉතින් මට කිව්වේ විතරයි පොඩිවලි මට ඉගෙන ගන්න බැරි වුණා. ඔබ දැන් පාස් වෙනවා. මං සල්ලි දෙන්නම් පාස් වෙන්න එපා පායන්න විතරක් ගෙදරගෙන ඉන්න කියලා. මම කිසි බලාපොරොත්තු වෙන්නේ නැව පාස් වෙන්න කියලා. ඒ හැරි මම කොහොමද උසස් පෙළට යන්න පුළුවන්. ඒ වගේ යන්තම් යන්තම් හදාගෙන තමයි මගේ ජීවිතේ දිගටම ගියේ ඔක්කොටම වැඩි සතුටින් ඉන්නේ. නිසාම අයි බලාපොරොත්තු මහා ලොකුවට තිබුණේ කිසි කෙනෙකුගේ පුංචි කාලේ ආදරයක් ලැබිලා නැහැ. මොකද අම්මගේ ආදරේ 12ට කැඩිලා ගිහිල්ලා දෙතියෙන්නේ මට හම්බෙන්නේ 12න් එකයි. ඒකත් අර රංගිලා දෙන්නේ නැත්නම් ටිකක් හතරට ලැබෙනවා. උන්ට ගහන එකම තමයි මගේ. ඒම වෙන්න බෑ මගේ කොහමද සාධාරණ තියෙනවනේ නැත්තම් මම ලොකු ඊට වැඩි පොඩි පුතාට සලකන්න බෑ. අම්මට ආදරේ තියෙන කරන් තන් දෙකනේ තියෙන්නේ තියන් නංගිලා දෙන්නත් දෙන්නාට පස්සේ මට මොකද දෙන්නේ? මට හිතුනේම මට මේ ආදරේ ලැබුණ නැහැ කියලා. ඒක ඇති වෙන්න පොඩි අයයි කියව උ ගහනවා එහෙට යන ටිකක් ගහනවා මෙහෙට යන ටිකක් ගහනවා කණ්ඩායම් ගන්න. ඌනේ ඉමීඩියට් බොස් බුදුන ඔක්කොම බලයි. ඒ නිසා මට ඉන්න මේ සම්පූර්ණ පොරවැසිකමක් සමාජිකත්වයක් මට තිබුණ නැහැ කියලා. හැබැයි ඉතින් මම කවුරුත් නැති වෙච්චලා පුළ ආතලක ඉන්නවා. දැන් බලනකොට අධ්‍යාපනයේ ඉහළටම කියලා බලනකොට ඒ වගේ ඉන්න හරියක් ඉන්න පිස්සෝ. මට එහෙම නැහැනේ මට කැත්ත උදැල්ල උරුයි ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන් මම දැනගත්ත බය වෙන දෙයක් නැහැ හැබැයි කර්ම කියන්නේ මේ ගාතාව ඥානන්නේ ධම්මිකාමරු කියලා කිව්ව කවදාවත් බඳින්න එපා කවදාවත් ප්‍රස්තාවක් කරන්න එපා කවදාකවත් භවනා කරනවා කියලා කියන්න එපා දැන් ඊට පස්සේ ඒකත් ඉවරයි ඒ දවස්වල එහෙම නෙමෙයි දැන් ඔය යුනිවර්සිටි ගිහිල්ලා කවි ලියලා තියෙන පොත් ගණන් මම සරසරියේදී සුරංගනා කුමාරියෙක් මට ලැබියෝ ඔන්න ඔන්න ඩිග්‍රී එක නෙවෙයි ඉල්ලන්නේ. අනේ පාන් කිරිත්තනේ පාර ආකාරම යන්නේ. අනේ අපේ ඉන්න හුනෝ චිච්චු ගන්න බං ඔය මට අපල වෙයි. හරි සරණ සුරංගනා කුමාරියක් ලැබුණා. අර හම්දුවක් ගත්ත සම්ම කපල දැම්මා. බැදි දෙපා. බ්‍රස්සාවක් කෙරුවොත් ආයේ කෙලවරක් නැහැ යනවා කිව්වහම ආයේ දෙරන්න බෑ. සද්දාව රස්සාවක් කරන්න එපා. සල්ලි අම්ම ගන්න බැත්තට උඹයයි. අනිත් එක භාවනා කරනවා කියලා කියන්නේ මේක තමයි ඒ කියන්නේ. කිසිම බලාපොරොත්තුවක් තියන්න බෑ මට ඒ ශාන්තිය පාවුනේත් නෑ. මට මේකේ තේරුණා මම සම වයසේ ධර්මිකාමතු දැන් ආයෙසරයක් මෛත්‍රි හොඳට කිට්ටු වැඩ කරනවා. මට හිතා ගන්න බැරි වුණා කොහොමද Tamange ගෝලියෙකුට කියන්නේ මම මේ විශ්වවිද්‍යාලේ ඉන්නකොට කියන්නේ බලාපොරොත්තු වෙන්න බඳින්න එපා රසාවක් කරන්න එපා. මගේ අම්මා තාත්තවත් මට කියන්නේ මට රසයෙන් අස්කෙරුවා ඒක ඇත්ත කතාව මම අම්මට කියලා කිව්වා මෙහෙමයි මේ මම අසුනා කියලා. හොඳ නෑනේ අම්මට ඉස්සරහ කරන්නේ. අනේ බුදු පුදා සෙල්ලම් කරන අය බෝගේ කවදාකවත් හම්බ කරලා මගේ ප්‍රොෆෙසර්ස්ලා කියනවා මගේ ගෝලයා මට වැඩි හම්බ කරනවා කියලා. මම අම්මට කිව්වා මම අස්සලා ඉන්නේ. ඔබ හැමදාම ඔය වගේ විහිළු තමයි කරන්නේ වරෙන් කො කඩේ ගිල්ලෙන් යංගෝ කියලා අම්මා කතා කරන මිසක උඩුවට ගත්තේ නෑ. ඉදාමට ඇතිවෙච්ච සතුට. පස්සාවෙන් එළිවෙයි. ඒකට මම දන්නවා ආසන්නේ මට පැවිද්ද තියෙන කියලා. යොබ්බේ ගිහින් නම් මට කවදාකවත් කරන්න වෙන්නේ නැහැ. ඉතින් මේකට කල් බල බල ඉන්නකොට ඉතින් මේ දේවල් අද අපිට කියන්න කොන්දපණ ඇති ගුරුවරයෙක් කවුද ඉන්නේ? ගුරුවරයෙක් කියන්නේ උඹට අරක දෙන්නම් මේක දෙන්නම් කියලා කොම්ප්‍රොමයිස් කරන එක නේ කරන්නේ. නමුත් ਸਰවඥාන්සේ මේ කියන තමන් බලාපොරොත්තුවක් තිබ්බනම් ඒ බලාපොරොත්තුෙන් තමන් දවනවා. පුළුස්සනවා. බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒක මේ ජීවිතේ ඉන්න කට්ටියත් එක්කම ඉඳලා කරන්න බෑ. මේගොල්ලෝ වැඩිම අපිට බලාපොරොත්තු ඇති කරනවා. කොහොමද මේ බලාපොරොත්තු ඇති කරන්නේ? අර කියන කාම ලෝකේ ඇහැ කන දිවනාසය කයමන පිටවනවා කියන එක අපිට ලෝකේ ඉන්නකොට වළක්වන්න බෑ. බොක්කට බත් ඕනේ නෑනේ. බුදියන්ට ඇදක් ඕනේ නෑනේ. ඇසුරන කට්ටිය ඕනේ ඒක ඒකේ ඒකේ ඉඳගෙන ඉව අයින් කරන්න හදන්න යන්න එපා. ඒ අසුචි ගොඩ ගෙදගෙන අසුචි තල්ලු කරලා තල්ලු කරලා අයින් කරන්න බෑනේ. අසුචි ගොඩේ ඉන්නේ. දැන් බලන්න අපි මෙතෙන් ආවනේ. යම් පිට ඉන්නවනේ කාන්දා බෙරිම පැවිදි වෙච්ච අය. ඒගොල්ලෝ ගිහිගේ අතහැරලානේ තියෙන්නේ. දැන් ඕගොල්ලෝ తాවකාලිකව අතහැරියන්නේ. ඒ මොකද අර වරව නරක නිසා නෙවෙයිනේ. ඊටදී ගැඹුරක් මේකදී ආධ්‍යාත්මයක් මේකේ තියෙනවා ඒක ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන් වෙනම දෙයක්. මෙන්න මේ පෙන්නට පස්සේ මේ විවිධාකාර රූප විනීම භාවනාවට කරදරයක්. විවිධාකාර ශබ්ද ඇහිම භාවනාවට කරදරයක්. විවිධාකාර ගඳ සුවඳ භාවනාවට කරදරයක්. රැයටත් කැමත් නැහැ. දිවක් පිනවන්නේ නැහැ. බුදියන්නේ කවුරු හරි එළලා දිව පැදුවක. අපිට ඔය ගෙදර තියෙන නවීන උපාංග අනම්මනම් මොකුත් නැහැ. ඇහෙන්නේත් බන දරුවෝ නොදකි. අරකා බාන නොදකි. වැහෙනකොට ඉතින් අප්පා බොක්ක උනත් පෙරලෙනවනේ අනිත් පැත්තනේ. ඒ මෙච්චර කල් කිව්වා නෝ දරු සම්පත කරක් සම්පත මැත්තේ දින බලාපොරොත්තු තමයි එකම මගේ ජීවිතය කියනකොට කපලා දාපුවාම මේකේ හිතියක් බහන නොකර මේකේ හිතියක් දෙයිය පුතුන් වදින. හැබැයි ඒකේ પરමාර්ථ වශයෙන් මේකේ හිතයයි කියලා කියන්නේ අපේ හිතේ තියෙන වීතික්‍රමන කෙලෙස් අයින් කරලා අපි අරමුණට හිත දැම්මා කියන එකයි. මෙහි ඇවිල්ලා ඉන්නේ නිකන් මේ වෙන දේවල් වල නෙවෙන්නේ අරමුණට හිත ගන්නනේ. අරමුණට හිත ගත්තාම වීතික්‍රමන මට්ටමේ කෙලෙස් විතරක් නෙවෙයි පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් කියන නීවරණත් එකක්වත් නැහැ. අපි ඉස්ලාම දාසෙත් කතා කරා ඉන්න. ඒ නිසා අපි එක චිත්තක්ෂණයක් හිතුවේ හිතුවේ හිතේ කියලා ඉස්සරහම ඉඳගෙන ඉන්න බව දන්න. උස්ම එන බව දන්නවා යනවා නෙවෙයි කියලා දන්න. යන බව දන්නවා එනවා නෙවෙයි කියලා දන්න. නැත්තම් හුස්ම පේන්නේ බිම්බෙනවා හැකිනවා තියෙනවා කියලා දන්න. මේ හැම චිත්තක්ෂණයකම අපි කරන්නේ අර කාම ලෝකයේ අයින් කරුවයි කියන එක පරමාර්ථ වශයෙන් සාතික කරන්න පුළුවන්. කට්ටිය කියයි මට එක දිගට ඉන්න බෑ කියලා. මම දන්නේ ඉතත් ඒක ඇහුවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ යන බස් එකට ගොඩ වෙන්න පුළුවන් කියලා. ගොඩ වෙච්ච ගමන් බහිනවා. ගොඩ උනාට පස්සේ දෙන්නේ බස් එක කොහොමද එල්ලිලා ඉන්නේ කනේ. ඒකනේ අපි දැන් මේ බඩ කියන එකෙන් අනිත් වෙලා කරන්නේ. ඒ නිසා අපි යම් චිත්තක්ෂණයක තමයි මේකයි මූල කර්මස්ථානය කියලා හිතාගත්තා නම් ඒ අරමුණට ගොඩ වෙච්ච ගමන් ඒකට කියනවා ආශේවනප්පති කියලා. ඒ අරමුණ අසුරු කරනකොටම කාම ලෝකයේ 100%ක්ම දාර්ශනික වශයෙන් අයින් කරන්නේ. ඉතින් ඒක අපේ න්‍යාය බලලවත් නැහැ. උත්සාහ කරලවත් බලන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ කාම ලෝකේ ඉඳගෙන අරවා තරංග ගහ ගහින් එකනේ කරන්නේ. අපිටත් බයිනවනේ. ඉස්සු ගොඹලට ওই කැලේට ගිහිල්ලා මොනව කරන්නද? ඔච්චර ඉගෙන ගත්ත එක රටට සේවයක් කරපන්කෝ කියලා මට තාමත් බයි. මම කරන්න කියන්නේ රට ඔය දෙක කැළඹෙනවා. ඒ නිසා සේවය නොකර ඉන්න එක ලාභයි. ඔය දැන් දේශපාලනඥ අවුරුදු 70 ගණනක් කරලා කෙලවලා තියෙන්නේ. හැම එකටම බයිනවා. ඒ නිසා මම තේවේ නොකරපු එක දැන මම කරපු ලක්මනීයට කරපු ලොකුම සේවය. ඒක මම දන්නේ. මේක කියලා දෙන්න පුළුවන් කාටවත් දැන් මං කියුවා මිසක් කවුරු කියන්නේ නැහැ මේක. නමුත් අරමුණකට හිත යෑමෙන් ඔය ඔක්කොම අපි සාතික කරලා පෙන්නනවානේ. දැන් මෙතන ඉන්න කට්ටිය ඔක්කොටම මේක වෙලා තියෙනවා කියන අදහසෙන් මම මේ කතා කරන්නේ. නැත්තම් අපි මේක උන්නර පස්සේ පොඩි සාකච්ඡාවක් කරනවා මතක් කරගන්න. දැන් ගිය කෙනා ඉඳගෙන ඉනකොට ඉඳගෙන බව දන්නවා. කනකොට කන බව දන්නවා. දත්මදිනකොට දත්මදින බව දන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. ඇවිදිනකොට හිත පිට ගියයි කියලා දන්නවා. බත් කනකොට හිත පිට ගියයි දන්නවා කියන අදහසෙන් මං ඉන්නේ. දැන් මේ තරම් සෙනග තියෙන වාහනයක් අත්ප ගන්න නැතුව අපිට ටිකක් දුර යන්න පුළුවන් උනායි කියලා කියන හුස්ම රැලි 10ක් 15ක්. තක්මන පියවර 10ක් 15ක්. මේක විශ්ව කර්ම වැඩක්. මේක කඹේ විදිනවා වගේ වැඩක්. මේක ගඟ දිගේ ඉහළට පේනවා වගේ වැඩක්. අන්න මෙහෙම අරමුණ දිහා බලාගෙන ඉන්නකොට ආනපානෙ ගත්තොත් ඒක 11 ආකාරයක් තොල්මන් කරනවා. ආනපානෙ අතීත අවස්ථාවක් තියෙනවා, වර්තමාන අවස්ථාවක් තියෙනවා, අනාගත අවස්ථාවක් තියෙනවා. මට ඊයේ නම් ආනපානෙ හොඳයි, අද නම් හොඳ නැහැ. මොන හේත නම් හරියයි, අද හොඳ නැහැ. නැත්නම් වැඩිද අද හොඳයි. කාලයේදී ගේව අර ආනපානෙ මාන තුනක් තියෙනවා. අතීත අනාගත වර්තමාන. ඒ වගේම හීන ප්‍රණීත කියලා සමානලට හරි මනාපයි. ආනාපානෙට හරි හොඳයි සමානට ආනාපානෙ. තියෙනවා හරිම කම්මැලි. මොන කරන්නේද හුස්ම තමයි ඉති ඇති වැඩක් නැහැනේ. හුස්මනේ හුලන්නේ කියලා ආනාපානෙම අප්‍රසන්න වෙන වෙලාවක්. ප්‍රසන්න වෙනවා. තායිදින ඕලාරික සුකම කියලා හුදු ආනාපානෙ නාස්පුඩු පුරවාගෙන යනවා. නාස්පුඩු පුරවාගෙන එනවා. ඉතින් හොඳට තේරෙනවා මේ ආස්වාද ප්‍රසවාසය නෙවෙයි. තව ටිකක් කලකට යනවා දන්නෙත් නැහැ, එනවා දන්නෙත් නැහැ. හුස්ම නම් තියෙනවා හඳුනන්න බෑ. සුකුම වෙනවා, සූක්ෂම වෙනවා. ආය වේලාවක් තියෙනවා ආනපාන සිද්ධ වෙනවා පේනවා අර ඈත තැනක. මම ඉන්නේ මෙතන. ඈත පේනවා. ඉඳපු ගමන් මේක ඉඳපු ගමන් ලං වේගෙන එනවා. দূරේ සම්පිතේක. තව එකක් තියෙනවා ආනපාන සිද්ධ වෙන්නේ මේ නහයෙන් පිට නැත්නම් නාසිකාග්‍රේ සමහරට මේක ඇතුළේ ඉස්සරට ගිහලා මොළේ ඇතුළේ සිද්ධ වෙනවා වගේ පේනවා. අජ්ජත් වෙන්න පටන් ගන්නවා. මේ වෙන තැන අපි අල්ලගන්න පොයින්ට් එක පටන් ගන්නකොට තමයි මට්ටමේ තියෙන්නේ. සම්පාත එළියට යනවා, කුස්මත් එක එළියට යනවා, අවධානය මාට ඇතුලෙන් ඇතුලට යන මේ 11 ආකාරයක් තියෙනවා. මේ 11 ආකාරයේ කෙරුවේ නැත්නම් ආනපනි කෙරුවයි කියලා කියන්න බෑ කියලා සර්වඥාන්සේ දේශනා කරා. ඉතින් මේ ඔක්කොම බලන් ඉන්නකොට කවුරු හරි හිතනවනම් කොයි ගොරෝසු වුණත්, සියුම් වුණත්, ප්‍රිය වුණත්, තස්පිය වුණත්, ළඟ වුණත්, දුර වුණත්, ඇතුලේ වුණත්, පිට වුණත්, අතීත අනාගත වර්තමානවත් මම කරන්නේ කුසල් පුරවන එක. නැත්තම් සත්‍ය වදන එක. ඒ වෙලාවේ කාම ලෝකේ නැහැ. ඒ වෙලාවේ කෙලෙස් වෙන්නේ නැහැ. මේ 11 ආකාරෙම කැපයි. ඉතින් මේ වෙනකොට ඉස්කෝලේ යන කාලේ අපිට භෞතික විද්‍යාව ගන්නේ මාන තුනයි. දිග පළල උස. දැන් මාන හතරට ගියා. රියැලිටි කියලා ටයි කරනවා. දැන් මාන 11ක් කතා කරනවා ක්වොන්ටම් ෆිසික්ස් වල. ඉතින්ලම මට්ටමේ ගුරුවරු බුදුජානනාංශයේ මේ හුස්මෙත් 11 ආකාරයක් අවුරුදු 2600කට ඉස්සෙල්ලා කල්පනා කළා. මම ඉතින් බැලුවා මේ ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන එකයි මේකයි සමාන කියලා ඒක ඉස්සරම මට සමානකමක් තේරෙන්නේ නැහැ. මේ ඔක්කොම බල බල ඉන්නකොට ඔක්කොටම සිද්ධ වෙන එකක් තියෙනවා. ආනපානෙත් එක දිගට හිටියොත් පින්දිනාගෙනමත් එක දිගට හිටියොත් සක්මනත් එක දිගට හිටියොත් ඒක එnde එnde දියාරු වෙන්න පටන් ගන්නවා. එපා වෙන්න පටන් ගන්නවා. ආශ්‍රදස්සස්තිකෝ යෙන් තරම් ලොකු වෙනසක් නැහැ. වම දකුණ දෙකේ වෙනසක් නැහැ. යන්නම් වාලේ විදිනවා වගේ එකක් වෙනවා. ඉබේ නිකන් අනායාසයෙන් සිද්ධ වෙනවා වගේ වෙනවා අර තිබිච්ච විචිත්‍රත්වය. අපි හිතන්නකෝ පොකිරිස්සෙක් කියලා. අඬු නැති එකෙක් පාටපත් වෙනවා. ලස්සන තිබුණු අඬු බඬු මුකුත් නැහැ. නිකන් තියෙනවා. කන්නද්දෙක් ගලවලා බලපුවාම පොගිරිස්සගේ තේන බොද වෙච්ච ගතියක් මෙන්න මේක සිද්ධ වෙනවා මොන අරමුණෙත් මේක සිද්ධ වෙනවා එතකොට දැම්මට හරියට මේක ආස්වාදයේ මේක ප්‍රසවාසයේ තියෙන පද පදස්තාවයක් තියෙන පාදමක් තිබුණනේ දැන් ඒක නෑ හුස්ම නම් වැටෙනවා දැන් මේක ආස්වාද ප්‍රසවාසයෙන් කරන්න බෑ ඇවිදින එක නම් ඇවිදිනවා gediye පිටින් මේක හරියට වමද දකුණද කියලා අදාළත් නෑ හැබැයි සතිය තියෙනවා ඒ කියන්නේ අර ගත්ත රූප කර්මස්ථානේ එන්නෙන් ඔද්දල් වෙන්න පටන් ගන්නවා. අපි මේකට කියනවා අක්‍රමිකතාවයට යනවා. අපි මේකට කියනවා අපිලිවලට යනවා. අපි මේකට කියනවා බලහින්න කෙනාගේ ඔළුව අන්‍ය විහිිත වෙන්න පටන් ගන්නවා කියලා. ඒ නැත්තම් අන්ධබන්ද වෙන්න පටන් ගන්නවා කියලා. තේරෙනවා නිකන් ඔක්කොම දිය වෙලා ගියාට පස්සේ එකම අච්චාතුවේ කැලලක් වෙනවා. ඔක්කොම තල දෙක කැලලක් වෙනවා. ඔක්කොම සංකතියේ කැලලක් වෙනවා. එතකොට ඒකට කියන රුචිය ඒකෙන විචිත්‍රත්වය එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා. ඒක බලාපොරොත්තුවක් කියන්න බෑ. අර කාම ලෝකේ බලාපොරොත්තුවක් තියෙනවා රූප ලෝකේ ටිකක් තියන්න පුළුවන් මේක ආස්වාදයෙන් මේක පස්සාවේ. ඒකත් හැඳි ඇවිලා ගියාට පස්සේ කිසිසේත්ම මේ ලෝකේ මොනම අරමුණකවත් බලාපොරොත්තුවක් කියන්න බැරි ගතිය එනකොට තමයි අපි සලුවක සාදාලා නැගිටලා යන්නේ. හරි කම්මැලි අප්පා එපා වෙනවා කොන්දරි වෙනවා බෙල්ලරි වෙනවා අරමුණක් නිකන් ඒ නිකන් ආවට ගියාට වගේ දික්කසාද වෙන්න හදනවා ගෑණියක් වගේ කැඩෙන දීගෙට පේන්නේ. ඉතින් මෙතනින් එහාට ය아가න්න බෑ. මෙතනින් එහාට බලාපොරොත්තුත් යන්න බෑ. අනිදි ඉවරයි. ඒ නිසා මේ භාවනා කරන විනාඩි 10න් 15න් හරියට කතාව දන්න කෙනාට පණිජයක ඉඳලා නිරූපදී තැන්ට යන්න පුළුවන්. ඒක තමයි බුද්ධ ඥානයේ සඳහන් කරන්නේ නිවන් දකින්න කිච්ච වෙනකොට අපහිත ශුන්්‍යත අනිමිත්ත කියලා කතාවක් වෙනවානේ. අප්පඩේහිත කියලා කියන්නේ අනිදිහක් අපි බලාපොරොත්තුක් ඇතුව ගියේ. ඒකක් නෑ. අනපනෙත් නෑ. මේ කය මේක උඹහා වගේ පේන්න පටන් අර ගන්නවා. අතෙන් ගියාම කය පේන්නේත් නෑ. ඇස් එක වහගන්නේ. ඇරලා බලනකොට පේන්නේ. අන්නේ විදිහට අර මේක මේ බලාකුළු අධ්‍යා බලන එක පාට බලාකුළු දිවිලා යනවා. කොහේ යනවද හොයන්න බෑ. ඒක පාට මේ ගණ බහල වෙනවා. ආන්න මේ කටයුත්ත කාම ලෝකෙදී අදහන්න බෑ. කාම ලෝකේ මගේ නිත්‍ය දේපොළ සීමාවල් අඩියට දාගෙන වැට කඩු ගන්න ඇති කරගෙන ලියන්න එපා. දැන් මෙතන එහෙම ගහපු හේරම බොඳ වෙන්න පටන් ඉතින් මේ වෙනකොට මානසික අසහන තියෙනවා නම් සිස්ටොපීනියා බයිපෝලා හුද්දතෝම තද අර බලාපොරොත්තු ත්‍යානගේ ගමන සම්පූර්ණ බලාපොරොත්තු සුන් වෙනවනේ. මොකද ඒකට ලෑස්තියක් නැහැනේ. අපි හිතන්නේ එන්නෙම තව තහවුරු වෙයි. මගේ බුද්ධියට බහින්න වෙයි කියලා. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේ දැක්ම මේ සූදානම් ශරීරය මේ මයින්ඩ්සෙට් එක නැතුව භාවනා කරුවොත් හැමදාම නැගිටින්නේ භාවනාව වැරදිලා. මේ දැක්ම මේ දර්ශනය මේ මයින්ඩ්සෙට් එකේ ගියොත් අනේ අපිට කොච්චර කාලයකට ඉස්සෙල්ලා මේ පණිවිඩය ඇවිල්ලා තියෙනවද කියව ගන්න දැන් නෙතුණා. භාවනා කම්මැලි වුණයි කියනවනේ. එහෙම නැත්නම් එපා වුණයි කියනවනේ. මේ මිනිස්සු කහින්ද ගන්නවනේ. වැස්ස වහින්ද ගන්නවනේ. එහෙම නැත්නම් නැස්සු ඇවිල්ලා වහනවනේ කියලා අපිට මොකද්ද නුරුස්නා ගැටියක් එන්නේ. අධික බුද්ධලිකේ කවුන්ට් එකට දා ගන්නවා මිසක් මේ භාවනාවෙන් මේ සිදුවෙන එකක් කරගෙන කරගෙන යන්න එපා වීමක් සිද්ධ වෙනවා. කොයි දෙයක් පව් පව් වෙනකොට කොව් කොව් වෙනවනේ. මෙන්න මේක සාකච්ඡා කරන්න තමයි මේ ගාථාවල් බුදුජානක දේශනා කරන්නේ. ඒ උපදී නිරුපදී බාටපත් වෙන්නේ. නැත්නම් අනිමිත්ත ශුන්්‍යත අපනිහිත කියන. අනිහිතේ කියලා කියන්නේ පන්දි අපි වස්තුව තැන්පත් කරනනම් ගිහලා බැංකුවක හරි මේ නිදානේක හරි ඊට පස්සේ මරණ වෙලාවේ ඔය නිදානේ පුතාට කියලා දෙන එක නේ අපි කරන්නේ. ඒ වගේ අපිට තියෙන හැම කෙනාටම එකතු කරගත්ත පොදියක්. පණිදියක්. විකාශය. බලාපොරොත්තු සුන්නේ. ඒක වෙලා තියෙන්නේ. අපි හිතන එක වැරද්දක් කියලා. අපි හිතන එක මොස්තේජ්ජක් කියලා. අපි හිතන එක ආමංගල්‍යයක් කියලා. අපි හිතන මේක අභද්‍ර කාරණාවක් කියලා. ඉතින් ඒකට හේතුව ප්‍රධාන හේතුව ගුරුවරයාගේ දුර්ලභකම. ගුරුවරයා මේක කොටෝක එනෑන උගන්වන්නේ. හොඹ උල උල උගන්වන්න ඕනේ. ඔය කම්මැලිකම තමයි යකෝ නිවනේ පෙර නිමිත්ත කියන්නේ. ඔකට ලෑස්ති වෙන්න නම් ඔය දරුවෝ ගැනවත්, හරක් ගැනවත්, බලාපොරොත්තු ගැනවත් නෙවෙයි, ඔය සියල්ලම සුන් වෙනවා. වස්තු සුන් වීම නෙවෙයි වෙන්නේ. Tamange හිතේ තියෙන අගය, හිතේ තියෙන මේකට ආරූඪ කරපු දේ හිතේ තියෙන මේකට දීලා තිබුණ වටිනාකම සුන් වෙනකොට වෙන්නේ මොකද්ද? තමනුත් නැති කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ ආත්මය, තමන්ගේ සක්කාය දිට්ඨිය මේ මමයා කියලා පොර වෙන්න හදපු එක, අක්කා වෙන්න හදපු එක, අයියා වෙන්න හදපු එක, බුදුර වෙන්න හදපු එක, ගරු වෙන්න හදපු එකට එනවා මොන තරම් විකාරයක්ද මේකට කොච්චර පැටකව කුත්තලා තියෙන්නේ. හරියට බැලුවොත් ඒක නැති වෙන්නේ ඉච්චර වෙලා යන්නේ නැහැ. ඉතින් හිතන්නේ එහෙම අදහසක් කියන ළමයෙකුට පන්ති ගාමදී ටීචර් බලාපොරොත්තුවක් ඇති කරන්න බාඩම අකුන් ගන්නොත් ළමයට මොකද වෙන්නේ කියලා. එයා දන්නවනේ මේ පිස්සු ඔක්කොම ඔතෙන් ගියත් ඇති වැඩක් නැහැ. අර පොඩි කොල්ලෙකුට මම මම ඇත්තටම වඩක් කොල්ලේ. ඌ කියනවා මේ භාවනා කරනවා භාවනා කරන කබඩ් එක තියාගෙන අරලා බලනකොට ඔක්කොම කුඩු කුඩු කුඩු කුඩු වෙලා යනවලු මුළු කබඩ් එකම මේ ගානක් යනවලු ආයෙසරේ බලනකොට ඔක්කොම කුඩු වෙනවා. බලන්නේ ඔක්කොම පිච්චිච්ච දෙදරටේදී. ඒක තමයි ළඟ තියෙන සම්මන්ත්‍රණයෙන් ගෙන ආපු චිත්‍ර තනතුර ස්ප්‍රේ වලින් හදලා තියෙන්නේ. ස්ප්‍රේ එකකින් හදලා තියෙන්නේ. ඒක තියෙන කෝච්චියක් යනවා. මූදු වෙරලා ඉන්නේ. තමයි සෙල්ලම් කරනවා. බල්ලෝ ඉන්න ඔක්කොම තියෙන්නේ ස්ප්‍රේ. තේන්තන. ඒක දාලා තියෙන්නේ සවුන්ඩ් කියලා නම. මේ කෝච්චිය යන සද්ද ඇහෙනවා වගේ නිකන්. මම මේක මේ ළඟ පොටෝ කරලා හදුවා පුතාඹට පේනවාද මේක මේ මුළු චිත්‍රම විශාල චිත්‍රයක්. තනිකර සිත් වලින් ඇදලා තියෙන්නේ. උඹට සැර වැඩි මේක. නෑ නෑ සාංශ මට හොඳට තේරෙනවා. මේ මුළු ලෝකෙම තියෙන මේ චිත් ගොඩක් එකතු කරලා හදනවා මේ ගෑණියක් වෙනවා මේ මිනිහෙක් වෙනවා මේ සුබ කියනවා මේ අසුබ කියනවා ඒකල්ලි වෙලා මූ ගිහිල්ලා කිව්වලු අම්මට මට ඉස්සර ලකුණු 95ක් ගන්න පුළුවන් දැන් 90ට 99 දක්වා යන්න පුළුවන් මොකක්ද අම්මා ඉගෙනගෙන නැති වැඩි ඉගෙන ගත්ත මිනිස්සු පිස්සු කෙනෙක් නැති තේින්නත් කියලා බොව්ව ගිහලා ධම්මජීව ආමරේ ගහගනින් මට කියන්න දෙන්න එපා කියලා අම්මා මට ලියලා කිව්වා. ඔකින මට ෂුවර් ඉස්කෝලේ ගියොත් නම් පාස් වෙන්න පුළුවන්. පාස් වෙලා ඉතින් වැඩේ මොකද්ද? මූට පුළුවන් ද අපිට යමක් කියලා දෙන්න මේ මේ ගාතාවකින් හැර වෙන දෙයකින්. මට දුන්නා මම උඹට අලි දෙන්නම් කොට දෙන්නම් කියලා චූ කියන්නේ ඇලේ දොලේ ගංගාවේ ගිය ඇල්ලේ මගේ හිත නෑ. මාව පිනවන්න සනසන්න මිනිමුතු රන්වටින් බෑ. ඉතින් මොනව කරන්නද මේ කොල්ලට දැන්? ඒ අම්මලාට තාත්තලාට එහාගේ චින්තනයක්. අම්මලා තාත්තලා නෑ මැටි අදහස් කියලා සලකන. අරූප පේනවා. ඕන තරම් ඉන්න අවුරුදු පහේ ළමයි මේක දන්න. මොකද උන් බ්‍රහ්ම ලෝකවලින් ආපු උන්. උන් දිව්‍ය ලෝකවලින්. මේ අම්මලා මේක මනුස්ස ලෝකෙට කවන්න හදන. අර අම්මලාගේ තියෙන උරුල පැගති. ඉකිලි කරන්නේ කුකුල් ගඳ ගන්නවා පැටවුන්. දැල්ලි කරන්නේ බලු ගඳ ගන්නවා. තෝකි ගස්සන ගඳ මොකද්ද කියලා කියන්න බෑ. දෙවියෙක් වෙන්න ඇතුළු ගව් තුනක් කිට්ටුවකට මිනිස්සෙක් ඉන්න ගහක. හඩු ගන්න කියලා මේකට කියන්නේ සඩු සඩු ගන්න කියලා කියන්නේ. මේක හොඳ නැති හින්දා අපි විශ්වවිද්‍යාලය කියන්නේ ජීවන සුවඳ කියලා කියනවා. අනේ තැනකක් ඉන්න තැන එන හුලඟක්වත් එපා. රස ගන්නස්සාරයි. ඒ සෙනගේ ඉන්න තැන මනුෂ්‍ය සුවඳ නැත්තම් බුදුජානක දාර්ශනික විජන වාදී කියලා. ධනයාගෙන් තොර වාසිය කවුරු ප්‍රසව කරපිට නැහැ අපි ආස්වාද කරන්නේ. මිනිස්සු නැහැ. ඉතින් ඒක තේරෙන පොඩි දරුවෙකුට පොවන්න ගියොත් එහෙම මේ මේ මේ මේ මේ කියලා අර දරුවට ගුරුවරයා පිළිබඳ මහකු අද්දෝ හැඟීමක් ඇති වෙනවනේ. අම්මලා තාත්තලා පිළිබඳව. මේක කියලා දෙන්න බෑනේ සර වැඩිනේ. නමුත් අව탁සීරු කරන්න එපා. අව탁සීරු කරන්න එපා. අපි මේ නරක වෙලා හිටියට අපිට මේකේ තේරුම් ගන්නත් ඇය ගණක් යන්නේ නැහැ. හැබැයි මේ මයින්ඩ් සෙට් එක තියෙනවා. ඒ දැක්ම තියෙනවා. ඒ තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒක තමයි බුදුරජාණන්සේ අප්‍රමාද කියන වචනේ පාවිච්චි කරේ. අපි ඉන්නේ මදේට ප්‍රමාදයට ලක් වෙලා. කාම ලෝකේ රජ වෙන්න ඒක අසුචි වලක්. ඒ කාම ලෝකේ අසුචි වලට රෙක්කම සවන් කරලා ගිහලා කිව්වොත් එමේ කස්තු වලින් නාල හබන් ගාලා සුද සබන් ගාලා කොණ්ඩකට දාලා අසුචි වලින් නාලා හායි කියලා. කොහොම නෑවත් දාන්න ඉස්සරත් අසුචි ගෑවට පස්සෙත් අසුචි. ඕකේ නම් ඔය පස්කාවේ නම් හොයන්න යන්න එපා මොනවාක්. රූප ලෝකයේදී ටිකක් හොඳයි. අපි කරලා තියෙනවා. මොකද මේක කරලවත් නැහැ. හැබැයි ඉන්නකොට මේ රූප ලෝකෙත් බොඳ වෙලා යන බව, ලොඳ වෙලා යන බව, අක්‍රමික වෙලා යන බව, අපිලිවෙලට යන බව, අන්ධබන්ධ වෙන බව දන්නේ නැත්නම් අනේ එන්න එපා ඊගාව වැඩමුළුවට. අපි ඒකම තමයි මතු කරලා අපි එක එක අම්මලාගේ දරුවෝ. එක එක තැන් වලින් ආවේ. මෙන්න බුදුජාණන් වහන්සේ කියන දේ අපි පුළුවන් තරම් උත්සාහ කරන මේක දිරව ගන්න බෑ වුණයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ආයෙ අලුතින් අර ක්‍රෙක්ටෝන කැලක් කරන කක්කවලතනේ. එතනින් ධර්ම දේශනා නැවතුණා. ඊළඟ නාඩ ධන සිමුදා වේවා කියලා ප්‍රාර්ථනා.